හිත දුවනවානේ. එතකොට දුවන බව දන්නවා. ඒ කවුද දැනගන්නේ? කෙනෙක් දැනගන්න ඕනේ. ඒ දැනගන්නේ දැනගන්න කෘත්‍යයක් කරන විඥාණයෙන් තමයි දැනගන්නේ දැනගැනීම හේතු ප්‍රත්‍යයයි. නමුත් දැනගැනීම හේතු ප්‍රත්‍යයයි කියලා නොදන්නා කම නිසා මම දැනගන්නවා කියන දෘෂ්ටියක් ඇති වෙලා තියෙනවා. දැනගැන යම් දැනගැනීමක් වෙනවා නම් නාම රූපච්ච විඥානං නාම රූප දෙක නිසා දැනගන්න බවක් වෙනවා. එතකොට ඒ දැන ගැනීම හේතු ප්‍රත්‍යයයි. දැනගන්න එක හේතු කරගන්නවා. එතකොට මේ ඒ හේතුඵල ධහම දැනගන්න මේ හේතුඵල ධහම ගැන නුවණ නැති නිසා දැනගන්නවා කියන ධර්මතාවය ගැන නුවණ නැති නිසා දැනගන්නේ මම කෙනෙක් කියන කෙලෙසියක් ඇති වෙලා තියෙනවා එහෙම නැත්නම් කෙනෙක් දැනගන්නවා එහෙම නෙමෙයි. මම ශරීරය ගෙන්නා. ඔව්. මම නැවෙනවා දකින්න. ඔව්. එතකොට තමයි බඩ කපලා එළියට ගන්නවා දකින්න. ඔව්. නැවෙනවම නැවෙන්නේ කියලා ඊට පස්සේ හද්දක් නැහැ. ඉපදෙනකොට කෑ ගහගෙන එළියට එනවා. එතකොට මම මේ දැන් ස්වාමීන් වහන්සේලාගේ බණ මම ඉතින් අහලා තියෙනවා. ඉතින් මම සමයෙන් කල්පනා කරනවා එතකොට අර ඇඟේ තියෙන මේ යන්ත්‍රයක් නෙමෙයි දුවන්නේ මට තේරෙන්නේ විදියට. එතකොට ඒක නැතුණාම තමයි මැරෙනවා කියන්නේ. ඉතින් මම බලාගෙන ඉන්න මොකද මේ එළියට යන්නේ මුකුත් යන්නේ ක්‍රිතිකේ දීගනිකායේ තියෙනවා ආයාසී රණිකල සූත්‍රය. ඉතින් ওই රජුවන්ට හිතුණලු කච්චේ මැරෙනවා මැරෙනවා කියනවා මැරෙන්නේ මොකද්ද? කවුද? අරහම හිතේ යනවා මේක බලන්න ඕනේ කියලා කල්සිරෝ මොකද කරන්නේ? කන පිටින්ම මිනිහෙක්ව එළියකට දාලා උඩිනුත් තියෙනකින් වහලා හිතට විඤ්ඤාණයට යන්න දෙන්න බැටික් ගහලා ගිනි දැම්මා. හරිද? අරගෙන බලනකොට නැවිලා නමුත් ගියා දැක්කේ නැහැ. ඉතින් ඊට පස්සේ ආයෙත් මනුස්සයෙක් දැන් අවුලකට අවුලගෙන ආන පිටින් ඉන්න මනුස්සයෙක් ඒ මනුස්සයාගේ ශරීරේ කෑලි කෑලි කෑලි කෑලි කෑලි කෑලි කෑලි කෑලි කරවලු ඒ විඥානය යනතරම් ගැටෙනලු ඉතින් මේ ඔය වගේ ගොඩාක් තියෙන එක පරීක්ෂණ ඊට පස්සේ ඒ හින්දා එයා දෘෂ්ටියක් ඇති කරගන්නවා නැරිලා කොහාටවත් කවුරුත් යන්නේ නැහැ කෙනෙක් ආයේ උපදින්නේ නැහැ. මොකද එහෙම යනවනම් තේන්නේට. ඊට පස්සේ ඉපදෙනවා නම් තේන්නත් එක මේ ඒ හින්දා විඥානය කියලා එකක් කියන්නේ මේ කියලා අදහසක් ඇති කරගත්තා. අපි කියන්නේ අපි ওই වගේ දේවල් හිතාගෙන යනකොට ඕවට කියන්නේ මේ ලෝක විතක්ක කියලා. ඒකෙන් ගියාම එක එක එක එක දෘෂ්ටි වලට ගැටලුනවා මිසක ඉවර වෙන්නේ නැහැ. ඒක පස්සේ දැන් ආයත ගන්න ආයෙත් කතා කරමු එයා කියන්නේ කිං කියලා එකක් නෑ, කවු කියලා එකක් නෑ, ආයෙ මරණයෙන් පස්සේ උපදින්නේ නෑ හොම දෘෂ්ටිය. ඉතින් නිකන් මේ එයා මොන ජීවිතේම හොඳ පරීක්ෂකෙක්. හරියට පරීක්ෂණ කළා නම් දෘෂ්ටි ටික ඇති කරගන්න තියෙනවා. ඉතින් දැන් මොනවාද පඬිතුයෝ කියනවලු හොඳට සිල්වත් ගුණධම් පුරාගෙන ඉන්න කෙනා මරණයෙන් පස්සේ සුගතියට යනවා කියලා. එයා මොකද කරන්නේ කවුරු හරි කෙනෙක් ආරංචි වුණොත් අහවල් කෙනා ඉන්නකම් බොහෝම සිල්වත් ගුණවත් හිටපගෙන කියලා එයා මැරෙන්න කිට්ටුව එහා ගාවට යනවා. ගිහිල්ලා ඉතින් ඔබ දිව්‍ය ලෝකෙ ගිහිල්ලා උපන්නොත් මට පොඩ්ඩක් ඇවිල්ලා කියන්න මම දිව්‍ය ලෝකෙ උපන්නේ කියලා. හා කියලා මරනවා නමුත් කවුරුත් ඇවිල්ලා කියන්නේ ඒ කියන්නේ ඒක බොරු දිවි ලෝකයේ ඉතින් ඊට පස්සේ කියනවා ගොඩාක් අය පව් කෙරුවාම අකුසල කර්ම කරලා ඉන්න කට්ටිය දුක පිටනවා කියලා අහලා තිබුණාම ඒ බඳු අකුසල කර්ම කරන්න කරන අය නැරෙන්න කිට්ටුව මම යනවා ඒ අයට. ගිල්ල ඉතින් ඔබ අපායේ කියලා කියන ලබාය කියොත් ඇවිල්ලා කියන්න කියනවා. ඉතින් මේ නමුත් එහෙම කවුරුත් ඇවිල්ලා නැහැ. ඒකෙන් තේරෙන්නේ දිවි ලෝක කියලා එකක් නෑ අපාය කියලා එකක් නෑ තිබුණා නම් එන්නේත් නෑ කියලා. ඉතින් විඥානය කියලා එකක් නෑ ඒක චිත වෙනවා කියලා එකක් නෑ ඒකට හේතු මේ ශරීරයෙන් එහෙම පිට වෙන්නේත් කියලා කියනවා. ඒකට හොඳ හොඳ උත්තර ටිකක් දෙනවා. ඉතින් අපරාධනේ වෙලා ඒක උරුවන් නම් බලන්න අංගුත්තර මේ දීගනිකායේ පාය ඇතිරන්නේ සූත්‍රය. ඉතින් යන්නේ මෙහෙමයි. මේ අපිට ඔහොම හිතුනහම ඒකේ කෙලවර තමයි මොකද්ද අපි ඊට පස්සේ උත්තර නැති වෙනකොට මෙහෙම මෙහෙම තමයි කියලා එකක් හදාගන්නවා. ඉතින් මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ඕවා ලෝක විතරක ඕවා හිතන්න එපා. කෙනෙක් හිතනවා නම් මේ දුක කියලා හිතන්න මේ දුක ඇතිවෙච්ච හේතුව කියලා හිතන්න මේ දුක නැතිවීම හිතන්න මේ දුක නැති කරන මාර්ගය හිතන්න ඒ කිය. මේ මොකද එහෙම නැතුව හිතන කෙනාට නිවන් දිට්ඨිය නම් සම්මන් දිට්ඨිය නම් අනිතරන් දිට්ඨි උපද්දති. මේ දෘෂ්ටි හයක් තියෙනවා ඒ හයෙන් එක කඩවාරෙම උපදිනවලු ඔය ලෝක විතරට හිතන කෙනාට. ඉතින් ඒ නිසා මේ එක කියලා හිතන්න එපා කියලා යවන්න කියන්නේ. මේ ඕනනම් ඒ ගැන ටිකක් කප්පටි කතා කරමු. ඔව් කියන්න එතකොට විඥානයයි හිතයි කියන දෙකම එකද දෙකක්ද දෙකක් නේ එහෙමයි හිතයි විඥානයයි කියන්නේ එකම ධර්මතාවයේ කරන වැඩේ හඳුන්වලා තියෙනවා අපි කියමු දැන් එකම කෙනෙක් වාහනේ පදවගෙන යනකොට අපි ආට කියන්නේ මොකද්ද? එයා ඊට පස්සේ ඉස්පිරිතාලේ ගිහිල්ලා බෙහෙත් දෙන්න ගත්තොත් දොස්තර මහත්තයා දැන් කියනවා කියන්නේ ඒ හරි දැන් ගෙදර ඇවිල්ලා ඊට පස්සේ ඔන්න අපි කියමු වත්තු මොකක් හරි එළවලු කුට්ටුවක් කොලනවා. එතකොට මොකද කියන්නේ? ගොවිය. එතකොට දැන් මේ දොස්තර මහත්තයා ගියදුනේ ගොවියයි එක්කෙනෙක්. ඒක ගොඩක්ද? එච්චරයි. නමුත් කරන වැඩ මොකද එහෙනම් ડોක්ටර් කිව්වා, ගෝවියා කිව්වා, ඩ්‍රයිවර් කිව්වා එකම කෙනා කරන වැඩේ හඳුන්වනවා නේ. ඒ වගේ දැන් අපේ විඥානයේ කියනවා චිත්ත කියනවා මනෝ කියලා කියනවා එකම කෙනා කරන වැඩේ හඳුන්වනවා කියනවා. අරමුණු දැනගන්නකොට කියනවා විඥානය කියලා. එයාම අරමුණු හිතනකොට කියන චිත්ත කියලා. අරමුණු මවනකොට කියනවා මනෝ කියලා. ඉතින් එකම කෙනා කරන වැඩෙන් හඳුන්වලා තියෙනවා චිත්ත මනෝ විඥාන කියලා. හැබැයි එයාගේ වැඩවල නාමත්වෙකුත් තියෙනවා කියලා දකින්න ඕනේ අපි. ඒ කියන්නේ මේ සුත්තර මහත්ය කරන වැඩේ, රවි මහත්ය කරන වැඩේ අතර ලොකු සුකුත් තියෙන්නේ නේද? එකම කෙනා කළාට වැඩි වෙනසක් තියෙනවා. ඒ වගේ අරමුණු දැනගන්නවා, අරමුණු හිතනවා, අරමුණු මවනවා කියන කාරණාවල වෙනස්කමක් තියෙනවා. නමුත් එහෙම කියලා පුද්ගලයාගේ ලොකු වෙනස්කමකුත් නැහැ. එතකොට දැන් මුස්තර මහත්තයා එයාගේ වැඩේ නවත්තලානේ එළවලු මේ හිතවන්නේ. ඔව්. ඒතකොට හිතර තව දැනකට දුවනකොට ඒක දැනගෙන අල්කහම ඉන්නේ කොහොමද? ඒක ඒක දැන් ගන්නවානේ හිත දුවනවා නම් අපි දන්නවා. ඒකද ඒක කොහොමද දැනගන්නේ? ඒක දැනගන්න කියන එක තේරෙන්නේ. ඒ කියන්නේ දැන් හිතන බව එතකොට අපි මේ ඇත්තටම හිත කොහටවත් දුවනවා නෙමෙයි. අපි වෙන වෙන අරමුණු ශනිකව ගන්න එක කරන් දැන් ඉන්නේ එක අතහරම ආයෙත් වෙන අරමුණක් තේ කරනවා ආයෙත් එක අතහරම ආයෙත් වෙන අරමුණක් තේ කරනවා කියාවියක් තියෙනවා. එතකොට දැන් අපිට තේරෙන්නේ ඉස්සෙල්ලා තේ කරපු එක නෙමෙයි දැන් තේ කරන්නේ. ඉස්සෙල්ලා දැනගත්ත එක නෙමෙයි දැනගත්ත දැන් දැනගත්ත. කියලා අපිට දැනුමනාවක්තියක් තේරෙනවා. ඉතින් ඒකෙන් තමයි කියන්නේ දැන් හිත නොයෙක් නොයෙක් විදිහේ දේවල් දැනගෙන ඉන්නේ කියලා. ඒ කියන්නේ ශරීරේ හැමකම තියෙනවා හිත. ඒ ශරීරේ හැමතැනම හිත තියෙනවා නෙවෙයි. හිත එකතනක් ඇසුරු කරගෙන උපදිනකොට ආයෙත් නොයෙක් තැන් වලට හිත යොමු කරන්න ඕන. දැන් අපි රාත්‍රියේ කගෝලලාදී විදුලි පන්දමක් කරගෙන ටොච්චයක් අරගෙන අල් මේ හතර වටේටම අල්ලන්න පුළුවන් ටෝච් එක හැමම තරම් වලව කියනද එතකොට නමුත් ඒ එක තැනක තියෙන ටෝච් එකේ එළිය ප්‍රතිචලනවා යන යන තැනවලනේ ඒ වගේ සිත එක තැනක තිබුණාම ඒ සිත චක්කු ප්‍රසාදයේ තියමු කරනකොට චක්කු විඤ්ඤාණය කියනවා සෝත ප්‍රසාදයේ තියමු වෙලා ඇහෙන් දකින දේවල් දැනගන්නකොට අපි කියනවා සෝත විඥානය. ගාහන ප්‍රසාදයෙන් වෙනකොට ගාහන විඥානය කියනවා. එතකොට ඒකේ ප්‍රත්‍යේසා උපදින හිත අවස්ථාවට ඒ ප්‍රත්‍යය කියනකොට නැති වෙනවා. මේ විසකේ හිත කියලා එකක් තියෙනවා නේද? ඉතින් ඔය හිතේ තියෙන ගතිය තේරුම් ගන්න බැරි හින්දා තමයි ගොඩක් දෙනෙක් හිත මම හිත මගේ හිත මගේ ආත්මය කියලා හිතන්නේ. එක දෙයක් අපි තේරුම් ගන්න ඕනේ දැන් විඥානය කියන එක අපි කියමු චින්තෙන්ති විඥානෙන්ති චිත්ත සිතන්නේ දැනගන්නේ සිත සිතෙන් දැනගන්න ක්‍රියාවට අපි චිත්තය කියලා කියනවා එතකොට මේ චිත්තනවා කියනදී එතකොට දැනගන්නවා කියන දෙයට ගෝචර වෙච්ච වස්තුව නෙමෙයි ඒ වස්තු වර්ග දැනගන්න කම හිතන කමටයි හිත කියලා කියන්නේ. ඒකෙදී හිත කියන්නේ අපිට හඳුනා ගන්න පුළුවන් කෙනා කෙනා. හැම වෙලාවෙම හිත කියලා කියන්නේ අපි කියමු හිත සමග එකට එකදිලා හිත ගන්න අරමුණම අරගෙන සිතත් එක්ක එකට පැවතිලා සිත නිරුද්ධ වෙන සිත නිරුද්ධ නම් නිරුද්ධ ධර්මතාව තියෙනවා. ඒවට කියන අපි චෛතසික කියලා. එතකොට මේ චෛතසිකයන්ගේ වේදනා සංඥා දෙක චිත්ත සංකාරය කියලා කියන්නේ. හිතේ ප්‍රවත්මට ආයිති වෙන්නේ වේදනා සංඥා දෙක. එතකොට සංඥාව තමයි හැම වෙලාවෙම සංඥාවකින් තොර විඥානයක් නැහැ විඥානයකින් තොර සංඥාවක් නැහැ. ඔබලාන්ට හිතේ ප්‍රමාණය දැනගන්න ඕන නම් හිත කියන්නේ මොකද්ද කියලා දැනගන්න ඕන නම් ඒ වෙලාවට සංඥාව කියන එක දැනගන්න. ඒ සංඥාවයි දැනගන්නේ දැනගන්න බව හඳුන්වනවා. මේ දෙක අනිවාර්යව තියෙනවා. ඒ කියන්නේ දැන් මේ වෙලාවේදී ඉදිරියෙන් තියෙන වස්තුන්ගේ හැඩතලෝගයන්ට වෙනකොට දැන් චක්කු විඤ්ඤාණය මෙබොදේ කියලා හිතනවා. සත්‍යයක් ඇහෙනකොට සද්දය කියන එක තේරෙනවනේ සද්ද සංඥාව. දැන් සද්ද සංඥාව යම් බඳුද සෝත විඤ්ඤාණය බඳු. සෝත විඥානයම් බඳුන සංඥාව වෙනවා. ඒක තමයි ගන්ධ සංඥාවක් පහළ වෙනකොට ගන්ධ සෝඳක් පහළ වෙනකොට ඒ ගන්ධ හඳුනනවා කියන්නේ හිතේ. හිත කියන්නේ ගන්ධ හඳුනන ගතිය නෙමෙයි. දැන් හිතේ ස්වභාවය සංඥාවෙන් දතේ. සංඥාවේ ස්වභාවය හිතේ. ඒ නිසා හිත කියන්නේ හැම වෙලාවෙම හඳුනා ගන්න පුළුවන්. දැන් මේ ඇහැට පෙනෙන මේ රූප සංඥාව තේරුම් ගන්න එක තමයි චක්කු විඥානය කියන්නේ. ඒ නිසා වෙන රූපයක් වෙනකොට අර සංඥා නිරුද්ධ වෙන්නේ ඒකට නිරුද්ධ වෙනවා. එහෙනම් දැන් වෙන සංඥාවක් තුන දැන් එහෙනම් වෙන සිතක්. එකම හිතක් එහෙනම් තියනවා නෙමෙයි. කියන එකට සමන්ත මේ උත්තර එනවා. ඒ වගේ සිත කියන එක දැනගන්න තියෙන්නේ සංඥාවයි. එතකොට එකම දෙයක් දිහා බලාගෙන හිටියත් මේ එකම සිතක් එකම සංඥාවක් තියෙනවා නෙමෙයි එකම ආරම්මනේ බොහෝ වෙලාවක සිත් ඉපදෙන විදිහට සිද්ධියක් වෙනවා ඒකට මම අර කියන්නේ සිත ප්‍රතිවල තියෙනනේ ඒකනේ අපි කියමු දැන් කෙනෙක් හිතගෙන ඉන්නවා කියන දර්ශනය ගන්න ඉරේ කෙනෙක් හිතගෙන ඉන්නවා කියන කාරණාව පෙන්වන්න පිටිපස්සෙන් නෙගටිව් කීයක් ගිහිල්ලා ඇති කියලා හිතන්නේ. ගොඩක් තියෙනවානේ. මේක වේගයෙන් වෙනකොට අපිට ඉස්සරහම මොකද වෙන්නේ එකම කෙනෙක් හිතගෙනවා. ඒ වගේ අපිට මේ එකම වස්තුවක් දිහා බලගෙන එක කෙනෙක්ව පේනවා කියනකොට මේ නෙගටිව් කීයක් කියලා හිතන්නේ. හිතට ඇති කොච්චර වෙලා ඉපද විරුද්ධ වෙලා ඉච්ච සිද්ධියකින් අපිට මෙහෙම දෙයක් පේන්නේ. එතකොට නානත් එක්ක ගත යුතුයි එකම දෙයක් වුණත් එකට එකකින් එහෙම වෙනවා නෙවෙයි. මේ ඊගාවට අපි දැසෙයි බුදුහාමෙට ගොඩාක් ගෙනකොට බුදුහාම බුදුජානක දේශනා කරන විඥානස ශුන්‍ය සාභ්‍යාකාර අසංකල්ප ප්‍රසංති පාසුභාවත්ව ගම්බීරෝ ඒ කියන්නේ මේ විඥාන විඥානයේ ව්‍යාකරණයක් නැහැ. ව්‍යාකරණය කියලා කියන්නේ දෙකින් දෙකට පවත්වාගෙන යාමක් මේ සිතෙන් කවසිතක් උපදිනවා. ඒ සිතෙන් කවසිතක් උපදිනවා. ඒ සිතෙන් කවසිතක් උපදිනවා කියලා එහෙම ව්‍යාකරණයක් උත් නැහැ. ඊට පස්සේ ශුන්‍යත ශුන්‍යත කියන්නේ සත්පුද්ගල ආත්ම භාවයෙන් ශුන්‍යයි. ව්‍යාකරණයකුත් නැහැ. අසංකාන්ති. සංක්‍රාන්තියකුත් නැහැ. ප්‍රතිසන්දි වශයෙන් කැමිනීමකුත් නැහැ. ඈ නමුත් පහසු භවත්වකම් වේරෝ. නමුත් විඥානයයි නාම රූප වෙනවා කියන ධර්මතාවයකුත් තියෙනවා. මේක බොහෝම ගැඹුරු සිද්ධියක් කියනවා. එතකොට විඥානය සත්පුද්ගල භාවයෙන් ශුන්‍යයි. ඒක දිගින් දිගට දිගින් දිගට යන ව්‍යාපාරණයකුත් නැහැ. ප්‍රතිසන්දියේ විඥානයේ පැමිණීමකුත් නැහැ. එසේ නොකරකින්ම විඥාන නිසා නාම රූප වෙනකේ ධර්මතාවකුත් තියෙනවා. මොකද අනිවාර්යයෙන්ම මේ සිත එහා පැත්තට යනවනම් ඊට පස්සේ ඒ සිත අනිත් පැත්තට යනවනම් මෙහෙම දිගින් දිගට සිත ඉප මේ යනවනම් ආත්මයි කියලා කිව්වට කමක් නැහැ. තේරෙන්නේ එතකොට නමුත් අපි මේ පටිච්චසමුප්පාදය ගැන කතා කරන්නේ නිකයි මොකද දැන් එක සිතක් නිරුද්ධ වෙනකොට ඒ සිත නිරුද්ධ වෙන තවසිතක් උපද්දලා ඒ ඒ සිත නිරුද්ධ වෙන තවසිතක් උපද්දලා නම් අපිට කවදාවත් ගොඩ යන්න පුළුවන් ඇයි අන්තිම සිතක් නිරුද්ධ වෙන තවසිතක් උපද්දලා එතකොට අපිට නිදෙන්න බෑ එතකොට දැන් ධර්මයේ පෙන්වන්නේ ඒක මේ නාම රූප දෙකෙන් එකක්වත් නෑ නාම රූප දෙකෙන් එකක්වත්ම ප්‍රතිසංගියට යන්නේ රූපය යන්නේ නැහැ නාමය යන්නේ නැහැ නාම රූප දෙකෙන් එකක්වත්ම කිසිම සම්බන්ධයක් නැහැ ප්‍රතිසංගියට ඒක ටික ගැඹුරින් ගතේද සිද්ධිය ඒක මම ඕනම් පැහැදිලි කරලා දෙන්න මේ ඒක තේරෙන තේරුම් ගත්තහමයි ඒකාන්ත මේ භ්‍රමචර්යාව සහේතුකයි කියලා විද්‍යමාන වෙන්නේ. ඒ කියන්නේ දැන් මේ නාම රූප දෙකෙන් එකක්වත්ම යන්නේ නැහැ මරණයෙන් පස්සේ කිව්වොත් උච්චේත වාදය. නාම රූප දෙකම හෝ දෙකෙන් එකක් හෝ ප්‍රතිසන්දිත යනවා කිව්වොත් සාසත වාදය. ඒ නිසා බුදුදහමේ උත්තර දෙන්නේ ඉමස්මින් සති ඉදන් හෝති මස් උපදාය මං උපදිත මේ ඇති කහදි මේ වේ මේ නැති වීම මේ නැති වෙනවා කියලා. අපි දැන් මෙහෙම කියමු දැන් අපි තේරුම් ගන්න ගමුකෝ දැන් ඇහැට රූපයක් පෙනෙනවා කියන දැනගන්න ඇහැ කුයි ඇහැයි රූපයයි කියනවා නම් එක රූපේ මේ දෙන නිසා හිතෙන් මේ අරමුණ විඳින්න පුළුවන් මේ අරමුණ හඳුනන්න පුළුවන් මේ අරමුණට හිතනකමක් තියෙනවා මේ ටිකට කියනවා සිතුවිලි සංවේදනා සංඥා සංකාර කියලා. අරමුණ දැනගන්න බවක් කියනවා විඥානය. එතකොට අපිට යම් අරමුණක් දැනෙනවා කියන දැනක තියෙන දැනෙනකොට මෙතන කියන නාම රූප කියලා දෙකක්. ඇයි රූපය දෙක රූපය ඒකම කියන වේදනා සංඥා සංකාර කියන නාම ධර්ම ටික මේ ටික නාම. එතකොට දැන් මේ නාම රූප දෙකෙන් එකක් ඔය ඔය ටික කියන විපාක කියලා. තේරෙන්නේ? දැන් මේ ඇහැට පෙනෙන මට්ටමට කියන විපාක පිටක් කියලා. විපාක නාම රූප දෙකක්. දැන් මේ නාම රූප දෙක උපකාරයි අපිට මොකද ඇත්ත ඇති හැටි නොදන්නවා අපි දැන්. දැන් මේ රූපේ යථා ස්වභාවයත් නාම ධර්මයන්ගේ ඇත්තත් අපි දන්නේ නැතුව මේ නාම රූප දෙක නිසා සත්‍ය පුද්ගලයේ කියන අදහසක් අපි ඇති කරගන්නකොට මේ අපි ඇති කරගන්න අදහස අවිද්‍යාපත්‍ය සංඛාර අවිද්‍යාවෙන් හටගත්ත කර්ම නිමිත්තක් දැන් අපිට තියෙන්නේ. ඒ කර්ම නිමිත්ත තියෙන්නේ මේ නාමයයි රූපයයි මේ සිතයි කයයි කියන දෙකෙන් එකක් හින්දාවත් නෙමෙයි. ඒ දෙක නොදන්නාකම නිසා නොදන්නාකම නිසා ඇති කරගත්ත අදහසක් තමයි දැන් අපිට මොකද්ද? පුද්ගලයේ කියලා අදහස. දැන් මේ පුද්ගලයෙක් කියන අදහස දැනගන්න පිටක් තියනවා නම් ඒක තමයි සංකාරපච්චය විඥාන. ඒ හිත ප්‍රතිසන්දි වශයෙන් දැනෙනවා. දැන් විඥානපච්චය නාම රූප. එතකොට මේ නාම රූප දෙකින් එකක්වත්ම ප්‍රතිසන්දි වශයෙන් ගියේ නැහැ. හැබැයි අවිද්‍යාවෙන් කර්ම නිමිත්තක් හදාගෙන ඒ කර්ම නිමිත්ත නිසා විඥානයේ ප්‍රතිසන්දි වශයෙන් දැනීමක් වෙනවා. එතකොට අපිට පුළුවන් අද මේ නාම රූප දෙකේ අවිද්‍යාව නැති කරලා විද්‍යාව උපන්නොත් කර්ම නිමිති නැති වුණොත් ආය දැනගෙන මව කුසලක ප්‍රතිසන්දි වශයෙන් යන්න විඥානයකට ඉඩ නැති වෙනවා. දැරිලා මේ නාම රූප දෙක නිස්සාරම අනිවාර්යෙන් ප්‍රතිසන්දිකී සහතකම්ව වුණොත් අපිට ගොඩ යන්න බෑ. දැන් අර අපි ඉන්නේ කියපු පෙරේත දිගේ කියපු කතාව බලලා අපි නිකමට කියමු ඔහුගේ කතාවම ගන්නකො දැන් රූපේ තියෙන්නේ දැන් මේ කෝටුතිකයි මුක්ති කෑල්ලයි එතකොට සමුකුයි කමිෂකෝ රෝහිත කන්දකෝ රූපේ තියෙන්නේ. මොන දැන් රූපේ. ඒ රූපේ හිතෙන් විඳින්න පුළුවන් ඒ රූපේ හිතෙන් හඳුනනවා. එතකොට ඒ රූපය ආදී සංඛාරය තමයි ඒ මට්ටමේදී මොකක්ද? ඒ රූපේ දැනගන්න මට්ටම. නිශ්චල මොකුත් නැහැ. එතකොට ඒ වෙන කොහාටවත් යොමු නොවේ රූපයටම යොමු වෙලා ඉන්නවා දෙයක් කියන මට්ටමේ දැනගැනීමක් තියෙනවා එතකොට ඔන්න රූපේ කියලා තේරෙන මට්ටම ගන්න දැන් තේරෙන මට්ටම තමයි නාම රූප කියලා කියන්නේ දැන් ඒ ඒ හදේ මුක්ති කැලේ ලී කැලේ ටික තියෙනවා ඒ ටික දැනගන්න බවක් උත් තියෙනවා අපේ ගාව දැන් ඈතේ වස්තුවක් දැනගන්න හරි තේරෙනවා ඈ දැනගන්නවා කිව්වොත් ඒක වැරදි. පිළින බවකුත් තියෙනවා. ඊට පස්සේ දැන් මේ පෙනෙන දේ ඇත්ත ඇති හැටි නොදන්නාකම කියන එක පෙනෙන දේ කල්පිත එකක් නෙමෙයි. පෙනෙන නාම ධර්මයක හෝ රූපයක එකක් නෙමෙයි ඇත්ත ඇති හැටි නොදන්නාකම කියන එක. ඇත්ත ඇති හැටි නොදන්නාකම නිසා අපි අසන මිනිස්සෙක් ඉන්නවා වගේ නේද කියලා හිතුවොත් දැන් මේ මිනිස්සෙක් වගේ ඉන්නෝ වගේ නේද කියලා හිතන එක ඇහැට පෙනෙන සිද්ධිය උදව් කරගෙන ඇහැට පෙනෙන සිද්ධිය ඇත්ත නොදන්නාකම නිසා ඇති කරගත අදහසක්. ඊට පස්සේ මිනිස්සෙක් ඉන්නවා කියලා මට මේ දැනගැනලක් තියෙනවා. ඒ දැනගැනල ඒ දැනගත්තු සිත එබඳු සිතකින් අපි ප්‍රතිසන්දියට යනවා. දැන් මේ ප්‍රතිසංවේගය සඳහා විඥානයේ දැකගත්තේ ව්‍යාපාරණයකින් නෙමෙයි. ඒ කියන්නේ මේ සිතින් අර දකින වෙලාව තිබුණු සිතින් තව සිතක් උපද්දක හින්දා නෙමෙයි ප්‍රතිසංවේග වශයෙන් ගියේ. අර දකින වෙලාවේ තියෙන නාමයවත් රූපවත් නාම රූප දෙකෙන් එකක්වත් මේ ප්‍රතිසංවේගය සඳහා ආයෙත් නැහැ. එතකොට දෙකෙන් දිගට සිතින් සිතක් සිතක් ආවෙත් නැහැ. මේ නාම රූප දෙකේ ඇත්ත නොදන්නාකම කියන කාරණාව මුල් වුණා කර්ම නිමිත්තකට කර්ම නිමිත්ත මුල් වුණා ප්‍රතිසන්දි සිත උපදින්න ප්‍රතිසන්දි සිත මුල් වුණා නාම රූපෝතේ රූපයකට දැකලා ඔන්න දැන් එතකොට සම්පූර්ණම නැවත ඉපදෙනවා කියන ටික අවිද්‍යාව කියන ධර්මතාවයේ මත්තම පදනම් වෙලා තියෙනවා එතකොට ඇහැට පෙනෙනවා කියන තැනක තියෙන නාම රූප දෙක නාම ධර්ම නාම ධර්ම කියන චිත්තජීක ටිකයි එතකොට රූපය කියනකොට ඇහැ රූපය දෙකයි අපි ඇහෙන් රූපයක් දකිනවා කියනකොට එතන තියෙන පංච උපාදාන ස්කන්ධය මේ පංච උපාදාන ස්කන්ධයේ එකම ස්කන්ධයක් වා නාමේවත් රූපේවත් නාම රූප දෙකවත් දෙකෙන් එකක්වත් ප්‍රතිසන්දි වශයෙන් ගන්න නැහැ කියලා කියන්නේ ඔය නිසා නාම රූප දෙක උපකාරය මොකේදද? අවිද්‍යාවට. නාම රූප දෙක නිසා නාම රූප දෙක කියන තැනක නාම රූප දෙක පිළිසිඳ නොදන්නාකම නිසා අර මම ඊයේ කිව්වේ සංගය වූ තැන සංගය බව නොදන්නාකම නිසා මිනිස්සු කියන අදහස ඇති වෙනවා නම් දැන් මිනිස්සු කියන අදහස ඇති උනේ අර සංගය කියන තැනක තියෙන මුක්තිය, දීකැලි, කෝටු කැලි, කම්ෂේ කර්මෙන්ද ඒ හින්දාද මිනිස්සුන්ට අදහස ඇති වුනේ නෑ එහෙනම් ඒ ලී කැලේ මුඛ්‍ය කැලේ දැකේ චිත්ත සැකයකට ගිහින්ද නෑ එහෙනම් මොකක්ද හින්දා ආ ඒ ලී කැලේ මුඛ්‍ය කැලේ ටික ඒ ටික දැකේ චිත්ත සැකයක ටික කියනකොට ඇත්ත ඇති හැටි නොදන්නාකම නිසායි මිනිස්සයා කියන අදහස ඇති වුනේ. ඒතකොට මිනිස්සයා කියන අදහසට අදහස ඇති වෙන්න තියෙන හේතු ටික මොකද්ද? අවිද්‍යාව. අවිද්‍යාව ප්‍රතිසේල කියන කොහෙද? අන්නක විපාක නාම රූප දෙකේ. නැත්තම් කබ්ය බව තේරෙන්නට නැත්නම් කබ්ය බව නොදන්නා කවමයි අවිද්‍යාව. අවිද්‍යාව නිසා මිනිස්ය කියන අදහසක් ඇති කරගත්තා නම් දැන් මේ මිනිස්ය කියන අදහස තමයි සංකාරය. මිනිස්ය කියන අදහසෙන් අදහස දැනගත්තොත් සංකාරපච්චය විඥාන. ඒ දැනගත්තාම මිනිස්යෙක් කියන තැනක ප්‍රතිසන්දි වශයෙන් යන්න පුළුවන්. අපි එකම ගම බලුව එහෙම වෙන්නේ නැහැ. අපිට ඒක තියෙන ඒ දැනගන්නත් එක මේ කෙලස් ටික බලපාන ඊට පස්සේ. එතකොට දැන් බලද්ද කවිය වූතන කියන රූපය හෝ කවිය කියන තැනක කවිය බව දකින්න උදව් වෙච්ච චිත්තජයතික ටික හෝ මේ දෙකෙන් එකක්වත් ප්‍රතිසන්දි වශයෙන් ගියේ නැහැ කියලා අන්තිමට උත්තරේ එන්නේ. නමුත් එහෙම නොගොස් මේ සිත තව සිතක් උපද්දනවා ඒ සිත තව සිතක් උපද්දනවා කියලා ව්‍යාපාර ණයකුත් නැතුව සත්පුද්ගල භාවයකුත් තොරව ප්‍රතිසන්දි වශයෙන් මේ විඥානේ දැකගන්නේ නැතුව නාම නමුත් විඥානය නිසා නාම රූප වෙනවා කියන සිද්ධියක් වෙනවා. ඒ වෙන්නේ කොහොමද විද්‍යාවක් කියන කාරණාව අපි දැකේ. එතකොට හැම වෙලාවෙම විඥානය කියන්නේ මොකක්ද ඒක කොහොමද කියන්නේ ඕගොල්ලන්ට දැනගන්න නම් දැනගන්න වෙන්නේ මොකද්ද සංකාරය කියන්නේ මොකද්ද ඒ සංකාරය මොනවද එකක්ද කියන එක දැනගන්න වෙනවා සංකාරය කියන්නේ මොකක්ද ඒක මොනවද එකක්ද කියන එක දැනගන්න නම් අවිද්‍යාව කියන්නේ මොකක්ද ඒක මොනවද එකක්ද කියන එක දැනගන්න වෙනවා අවිද්‍යාව කියන එක මොකක්ද කියන එක දැනගන්න ඕන නම් මොකද්ද දැනගන්න වෙනවා වර්තමාන පවතින ඇත්ත ඇතිහිටි පවතින ධර්මතාවය දැනගන්න වෙනවා. අපි කියමු මේ නාම රූප දෙකක් කියනවනම් නාම රූප දෙක ඇත්ත නොදකිනකොට අවිද්‍යාව කියන්නේ මොකද්ද මේ නාම රූප දෙකම වැරදි විදිහට සිහි කරලා අරගෙන තියෙනවා. එතකොට නම් සංකාරය කියලා කියන්නේ මොකද්ද? අර කෙනෙන සිද්ධියම වැරදි විදිහට අපි අරගෙන හිටියේ. ඊට පස්සේ ඒ වැරදි විදිහට ගත්ත ඒ නිමිත්තම දැනගන්න එකයි විඥානයේ ස්වභාවය. එතකොට දැන් අපි කිව්වොත් දැන් මෙතන කෙනෙක්ට තේන්න තියෙනවා නම් වෙන්නිනවා නම් කෙනා කියන තැනක නාම රූප දෙකක් තියෙනවා නම් නාම රූප දෙක පිළිසිඳ නොදන්නාකම නිසා පුද්ගලයේ කියන දෙන්නකම තමයි අවිද්‍යාවේ වැඩි. එතකොට අවිද්‍යාවච සංඛාරාතියකට ඔයගොල්ලන්ට පුද්ගලික හම්බෙලා ඇති. පුද්ගලික හම්බ වෙනකොට ඔය අවිද්‍යා කර්ම කියන දෙකේ කෘත්‍ය වැඩි තමයි හම්බ වෙන්නේ අපිට. ඊට පස්සේ විඥානය කියන්නේ මොකද ඔයගොල්ලෝ පුද්ගලයෙක් ගැන දැනගෙන මොකද? ඒක තමයි කර්ම සිතේ ලක්ෂණය. ප්‍රතිසන්දි සිත කියන්නේ මොකද්ද? එහෙනම් මෙන්න මේ වගේ උත්පත්තියක් ලබා දෙන්න පුළුවන් උත්පත්තියක් ලබා දෙන ලබා ගන්න පුළුවන් දහසෝක විඥානයේ දේශය. ওই විදිහේ රූපයක් හදන්න පුළුවන්, ওই විදිහේ රූපය අසුරු කරන්න පුළුවන් පරිසරයක විඥානයේ පිටයි. එතකොට ආයෙත් සතර මහා ධාතු රූපේ ඔය වගේ විදිහට හැදෙනකොට තමයි මේ වගේ කෙනෙක් වෙලා උපන්නා වගේ වෙනවා. එතකොට මේ සිත කියන එක හැම වෙලාවෙම හේතුක්කත්යයි. හිත කියන එක බැරි වෙලා මේ නාම ධර්ම හරි රූපේ හරි නාම රූප දෙකෙන් එකක් හරි ප්‍රතිසන්දි වශයෙන් ජීව ඒකට ආත්මය කියලා කිව්වට කමක් නැහැ. ඉතින් නාම රූප දෙකෙන් එකක්වත් නැවත ප්‍රතිසන්දියට සම්බන්ධ නැත්තම් මොකද වෙන්නේ? එතකොට උච්ඡේද දෘෂ්ටිය. ඒ හින්දා මේ නාම රූප දෙක නැවත ප්‍රතිසන්දියට සම්බන්ධයි කියලා කියන්නේත් නැහැ නෑ කියලා කියන්නේත් නැහැ. ඇයි සම්බන්ධයි කියන්නේ නැත්තේ? ඇයි නෑ කියන්නේ නැත්තේ? මේ නාම රූප දෙකෙන් එකක්වත් නැවත ප්‍රතිසන්දියට යන්නේ නැති නිසා සම්බන්ධයි කියලා කියන්න බෑ නෑ කියලා කියනවා. සම්බන්ධ නෑ කියලා කියන්නත් බැරියයි මේ නාම රූප දෙක නොගිය නාම රූප දෙක හේතුයි අවිද්‍යාවට. අවිද්‍යාව හේතුයි කර්මයට. අපි ඔබ තේරෙන විදිහට ගත්තොත් මොකද දන්නේ? අපි මෙහෙම කියමු දැන් පොඩ්ඩක් කරලා මේ ඉන්නේ අපට තමයි මේ මහත්යෝ එකමකෝ ඈ ඔන්න දැන් මේ නාම රූප දෙක වගේ කියලා හිතන්නකො. ඉතින් දැන් දැන් පුරාණ කර්මයට හටගත්ත නාම රූප දෙක වගේ දැන් මේ දෙන්න. හරිද? දැන් මේ දෙන්නගෙන් එක්කෙනෙක්වත් හරිද? වෙන කොහාටවත් ගමන් කරන්නේ ඒ දෙන්නා ඉපදෙන්න දැන් එතන කන්න පොඩ ආහාර ටිකක් තියෙනවා. ওই ආහාර ටික මේ නාම රූප දෙක පැවතිනවා ආහාර ටික නිරුද්ධ වෙනකොටම නිරුද්ධ වෙනවා. එතකොට දැන් මේ දෙන්න නිසා කව උපදින මේ දෙන්න මේ සම්බන්ධයෙන් තොරව මේ දෙන්නගේ ඇත්ත ඇති හැටි නොදන්නාකම නිසා අතන අන්න දෙන්නේ ඉන්නවා කියලා මේ එක්කෙනෙක් නැගිටිනවා අපි කතා කරුවා නම් දැන් මෙයා හටගත්තේ මේ දෙන්නගේ ඇත්ත නොදන්නා කම නිසා මිනිස්සෙක් ඉන්නවා මිනිස්සු දෙන්නෙක් ඉන්නවා කියන අදහස ඉන්නවා. දැන් මේ හිතගත්ත කෙනාට මේ දෙන්නාව සම්බන්ධද? සම්බන්ධයක් නැහැ. ඒ වගේමයි මේ නාම රූප දෙකේ ඇත්ත නොදන්නා කම කියන කාරණාව ගත්තාම මේ අවිද්‍යාව කියන එකත් හරි පුදුම ධර්මතාවයක්. මේතන ඇත්ත නොපෙන්න වෙන කෙනෙක්ව හදනවා වගේ සිද්ධියක් කරලා තියෙනවා. ඊට පස්සේ එයා නිසා නැවත එයා වැඩ කරනවා නම් කොතරකට හරි යනවා නම් මේ දෙන්නගේ එක්කෙනෙක්වත් ගියා නෙමෙයි මේ දෙන්නගේ ඇත්ත නොදන්නාකම නිසා හටගත්ත ඉපදිච්ච කෙනාගෙන් දිවිවිච්ච ධර්මතාවයක්. කියන්නේ කියලා සිද්ධියක් කියන්නේ. එතකොට ඒ නිසයි අපිට මේ සසර නතර කරන්න පුළුවන්කම තියෙනවා මේ ඇහත් රූපියත් දෙන්න ගැටීම නිසා සිත උපදිනවා ඒ ස්පර්ශයේ ස්පර්ශය නිසා වේදනා සංඥා චේතනා කියන ධර්මතා ටික හට ගන්නවා ඒ නාම රූප නිසා චක්කු විඥානය හට ගන්නවා කියන ටික ඕනොන්ට උපකාරීව උපමිස්තිව හේතුඵල ධමයක් කියන්නේ එතකොට ඇහත් රූපියක් දෙක ගැටෙනකොටම ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා. අපි අපි ආරම්භ කියන එදා අපි ඉස්ලාම ධර්ම දේශනා කතා කරපු තැන දවස මතකද? සීතකරණය ගැන දැන් සීතකරණයේ ආලෝකය ගැන ගන්න ඒ ආලෝකයේ හේතු ප්‍රත්‍යයනේ. හොඳ එතන තියෙන රේදන වර්ගයේ ස්විච් එක එළියට ආපු නිසා ඒ හේතුව නිසා බල්බ් එක ඔන්න දැන් පත් වෙලා තියෙනවා. අරද දැන් ආලෝකේ පත් වෙලා තියෙනවා. ඒ දොර වහනකොටම ඒ හේත අර ස්විච් එක එදෙන නිසා ලයිට් එක නිවෙනවා. දැන් හේතුඵල ධර්ම නොදන්නාකම නිසා මේ ස්විච් එක එදෙනකොට බලද්දී පස් වෙනවා ඒක එදෙනකොටම ලයිට් එක නිවෙනවා නේද කියලා හේතුඵල ධර්ම නොදන්නාකම නිසා ලයිට් එක නිවෙනපත් වෙන බව දන්නේ නැහැ. දන්නේ නැතුව ඕගොල්ලෝ පැත්තකට ගෙදිලා පස් වෙලාම තියනවා කියන අදහසකින් සිහි කරනවා නම් දැන් මේ සිහි කිරීම තියෙන්නේ බල්ජෙට නිවෙනවා කියන එක නොදන්නාකම නිසා ඇති වෙච්ච අදහසක් දෘෂ්ටියක් මෙතක. ඒක වොහොම සිහි කරද්දී බල්ජෙට නිවිලා. නේද? දැන් වල්කට පත් වෙලා වගේ ඕගලන්ට හිතට තේරෙන කමත්ත කියන මොකද අවිද්‍යාවට සංකාර. දැන් ඕගලන්ගේ හිතේ වල්කට පත් වෙලා පත් වෙලා කියනවා වගේ කියන ගතිය තියෙන්නේ අර හිත කරන වල්කට පත් වෙලා කියන හින්දා නෙමෙයි. ඒකන ඇත්තම දන්නාකම නිසා. ඊට පස්සේ ඒ මට්ටමට කියන ඔන්න සංඛාරයේ කර්ම වෙච්ච කියන සංකාරපච්චය විඥාන කියන්නේ ඒ හිතේ තියෙන වල්කට පත් වෙලා කියන ගතිය හින්දා ආහෙනම අපි කියනවා කියලා බලන්න එහෙම කියලා ආයෙත් එනවා නාම රූපේ හදාගත්තා වගේ තමයි ආයෙත් බලකටපත් වෙනවා. ආයෙත් බලකටපත් වෙන්නේ හේතුව මොකද්ද? අර හිතේ තියෙන ගතිය. ආලෝකපත් වෙලා තියෙනවා කියන ගතිය. එහෙම හිතින් හේතුව මොකද්ද? අර හේතුව නැති වෙනකොට මේ ආලෝකේ නැති වෙනවා කියන කාරණාව හොදන්නම් තමයි. ඒ වගේ ඇහෙන් අපි රූපයන් දකිනකොට පේනවා ඉතු ඒ හේතු ටික නිරුද්ධ වෙනකොටම කෙනෙක්ගේ ඉතුරු නැතුවම නැති වෙනවා. නමුත් Nirodhයේ නුවණ නැති නිසා ඒ හේතු නැති වෙනකොට නැති වෙන බව නොදන්නාකම නිසා දැක්කපු දේවල් ඇති බවට අපේ මතකයක් සිටිනවා නම් දැනුමක් සිටිනවා නම් මේ අවිද්‍යාව වෙච්ච සංකාරයක්. දැන් ඕගලන්ට ගෙදර ඇති බවට හිතේ මෙහෙම ඉන්නකොට උදේ ඉඳන් ඉඳලා ආපු ගෙදර ඇති බවට හිතන්න පුළුවන් නේ. ගෙදර දැකපු වෙලාවේ තිබුණ ඇහැකුත් තිබුණා රූපකුත් තිබුණා චිත්තචෛතික ටිකකුත් තිබුණා ඒ චිත්තචෛතික ටිකයි ඇහැයි හේතු නිරුද්ධයෙන් නිරුද්ධවමයි ඒ ටික නොදන්නා සමසව ඇතිවෙච්ච මනෝ විසර්ගයක් කියන අවිද්‍යාවත්‍ය මතලක සංකාරයක් තියෙනවා එතකොට උගේ ඒ නාම රූප දෙකෙන් එකක්වත් ওই ධර්මතාව නෙමෙයි අවිද්‍යාව නිසා ඒ අදහස තියෙන්නේ දැන් ඔය අදහස හේතු සංකල්පච්ච විඥාන කියන අපු විතර හදාගන්න විතර බලන්න දැන් ඔය හිතේ තියෙන අදහස හේතු. බැරි වෙලා අපේ හිතේ දකින්න වෙලාවට තේන ආරම්භ. දැකීමෙන් පස්සේ ඉතුරු නැතිවම නිරුද්ධ වෙනවා නම් ආය ඒ ගැන හැඟීම් මාත්‍රයක්වත් මතක මාත්‍රයක්වත් නැත්තම් මනසේ සිහි කරලා උගලට යන්න දෙනක් කියන්නේ. යන්න දෙනක් ඒ වගේමයි කර්ම නිමිති නැත්නම් සංකාර නිරෝධ විඥාන නිරෝධ. ඔබට කියන්න තැන තියෙන හින්දා යන්නේ. අපිට අද සිහි කරලා බලන්න මනසේ යන්න සැලෙන්න මුලක් තරම් හරි දෙයක් මතක් කරලා යන්න ඕගලන්ට බාහිර ඇති බව කියන තරම් යනවා. ඔගලන්ගේ සිිතේ සිහි කරනවා කියන එකට එක දස්සම මාත්‍රයක්ව බාහිර කිසිම වස්තුවක් ඇති බවට අත්වෙන්නේ නැත්නම් සිහි කරනකොට සිහි කරනවා කියන එක කරන්නේ තමන්ගේ මනසමයි කියන කාරණාව තුලම හොඳට තියෙනවන කියනවා. ඔබන්ට බාහිර කිසිම වස්තුවක් සිහි කරන්න බෑ. අපි සිහි කරනවා කියලා කරන්නේ අපේ මනසමයි කියන පැත්තටම අමු වෙලා නැගින්නේ. ඔබන්ට බාහිර දේවල් දැනෙන්නේ නැහැ. සිහි වෙන්නේ නැහැ. එහෙම වුණොත් ඔබ බව නිරෝධයේ තියෙන්නේ. භවය නිරුද්ධ කරන්නේ. භව සමාන්තුල උපදින උපදින සහයන්ට කියනෝනේ ඉන්නවා. ඒ මොන කියනකොට විජාති නිරෝධ හොයාගෙන යන්න විදිහක් නැහැ. අද එක තැනක ඉඳගෙන සිහි කරනකොට කොච්චර දේවල් කියේද සිහි කරන්නේ සිහි කරලා යන්න ඕගලන්ට හොයාගෙන යන්න කරුණු කරන හම්බේ නම් දැනගත ප්‍රතිසන්දිය හිස් නැහැ. ඊළඟට ධර්මා කියනවා. එතකොට අපිට ඉපදීම නැති වුණා කියලා කියන්න තියෙන්නේ. මොකද මේ භව නිරෝධය දැකලා වේදනා සංඥා චේතනා ඒකට තමයි භවය කියලා කියන්නේ. චේතනා භව කියලා ධර්මයේ සඳහන් කරන්නේ. එතකොට අපේ මනසේ ওই වගේ දැකපු දේවල් අහපු දේවල් ඇති බවට මෙහෙම පිළිසින්නේ ඇයි? දකින්න අහන්න වෙලාවේදී දකින්න අහන්න වෙලාවේදී ඒ දකිනහන දේ ගැන ඒ මොහොතේ නුවණ නොතිබුණු නිසා. අර මං කියේ දැන් හොඳට තේරුම් ගන්න ප්‍රඥාව සහ විඥානයේ ස්වභාවය. විඥානෙනුත් දත හැකි ප්‍රඥාවෙනුත් දත හැකි. එතකොට මේ වෙනස හොයන්න හරි අමාරුයි. වෙනස හොයාගන්න තියෙන්නේ ප්‍රඥාව වඩන්න පුළුවන් විඥානේ වඩන්න බෑ දැනගන්නවා විතරයි. අපි අර සීත කරන කතාවම ගමු. දැන් දොර ඇරියාම ඒ සීතකරණය ඇතුළ ආලෝකමත් වෙලා තියෙනවා කියලා දකින්න පුළුවන් නේද අපිට? ඔන්න ඒ දකින්න මට්ටමට කියන විඥානය අත්දැකීම කියලා. දැන් මේ ආලෝකයේ දැකීම වඩන්න පුළුවන් ඕගලන්ට? දැනගන්නවා කියන එකක් තමයි තියෙන්නේ. සීතකරණ දොර ඇරියාම ඔන්න දැන් ආලෝකයේ තියෙනවා ආලෝකය දැනගන්න පුළුවන්. ඔන්න දැන් විඥානය. තියෙනවා නේද? හරි. දොර වැහුවාම මල් දෙක නිවෙනවා. නමුත් ඒක පේනවද ඔයගලන්ට? ඇහැට පේන්නේ. ඒකෙන් විඥාණයෙන් විඤ්ඤාණය නැහැ. හැබැයි ඒක මොනින් දකින්න පුළුවන්. අනේ ඒක තමයි ප්‍රශ්න. ඒක දිනු කරන්න පුළුවන් ටික ටික. ඒක දිනු කරන්න පුළුවන්. තේරෙන්නේ? කෙනෙකුට ප්‍රඥාව නැත්තම් නුවණ නැති වුණොත් හේතුඵල ධමයට නෝන නැති වුණා. ඔන්න ශීර්ෂ කරන දොරැණිහම ආලෝකය දකින්නවා කියනක සිල්සංගතවටත් පුළුවන්. මනුෂ්‍යයටත් පුළුවන්. විඥාණයෙන් විඥාණයෙන් විඤ්ඤාණය වෙන්න පුළුවන්. දැනගන්න පුළුවන්. ඔන්න ශීර්ෂ කරන දොරවන්නකොට අපි විඥාණයෙන් අරමුණ දැනගත්තා. නමුත් ප්‍රඥාව කියන එක නැති වුණොත් මොකද වෙන්නේ? නිරෝධය දකින්න බැහැ. ඒ හේතුව නැති වෙනකොට ඒක නිරුද්ධ වෙනවා කියන එක හිතෙන්නේ නැහැ. එතකොට එයා ඇත්තකට ගියාම ඉතුරු වෙන්නේ විඥානීය අත්දැකීම විතරමයි. ප්‍රඥාව නැති කෙනාට. විඥානීය අත්දැකීම කියන්නේ ඇත්තකට ගියාම බලන්න වෙන්නේ මොකද්ද? ආලෝකයේ ඇති බවමයි සිහි කරන්න වෙන්නේ. සිහි කරනකොට මොකද වෙන්නේ? ඒ දැකපු දේ ඇති බව තමයි තමන්ට තේරෙන්නේ. ඒ තමන් අසන දැකපු දේ සීතකල දොරවන්නකොට විඥානයේ අධ්‍යක්ෂණක් තියෙනවා දැක්ක කියන දැක්කපු දේ සිහි කරනකොට දැන් දැක්කපු දේ සිහි කරන්නේ කියන එක තේන්නේ දකින්නත් මොන නැත්තම් මොන එක මොන කියන එක න්යාය ජීවිතේ නැහැ එතකොට හරියට දකින්න වෙලාවේ දැකපු ටික ඒ විචිහෙරෝ සිහි කරනවා වගේ න්යාය තේරෙනවා සීතකම තියෙන ආලෝකෙම සිහි කරනවා වගේ තේරෙනවා ඊට පස්සේ ඒ හිතේ තියෙන ආලෝකය සතහට බලාගෙන ඇවිල්ලා දුරවෙනකොට ආයෙත් කියනකොට සිහි කරපු එක පේනවා වගේමයි තියෙන්නේ. විඥානය අධ්‍යක්ෂකව තමයි ඇහෙනුත් බලන්න පුළුවන්, ඇහෙන් බලපු කෙහෙන් සිහි කරන්නත් පුළුවන්, සිහි කරපු ආයෙත් ඇවිල්ලා බලන්න පුළුවන්. කොහොමද තමයි විඥානයේ අධ්‍යක්ෂකම මේ ලෝක ජීවත් වෙන්න තියෙන ඕකේ. එතකොට දැන් ඔතන ලෝක නිරෝධයට නොවන නැහැ. ලෝක නිරෝධයට නෝන නැහැ. ලෝක නිරෝධයට නෝන නැතිකේ ලක්ෂණය තමයි මොකද්ද? ඇහෙන් යමක් බලුවොත් දැක්කොත් දැකපු දේ ඒ විදිහටම ඇති බවට හිතෙනුත් හිතන්න පුළුවන් හිතෙන් හිතනකොට දැකපු දේ හිතන්නේ කියන එක තියෙනවා ඊට පස්සේ හිතෙන් හිත දෙක බලන්න පුළුවන් බලනකොටයි තමන් හිතපු එකයි බලන්නේ කියන මට්ටම තියෙනවා සුත්‍රක්වත් අනිත්‍ය පේන්නේ නැහැ නිත්‍ය සංඥාවක් තියෙන. ඇහෙන් බැලුවත් ඒ ටික තියෙනවා, හිතෙන් හිතුවක් තියෙනවා, හිතෙන් හිතුවක ඇහෙන් බැලුවක් තියෙනවා. මෙයාට මේක නිරුද්ධ වෙන, ඡය වෙන, වැය වෙන ධර්මයක් කියලා මොන විදිහටවත් වෙන්නේ. ඇත්ති බවටම තේරෙනවා. දැන් ඔය ආලෝකය ඇහෙන් බැලුවත්, හිතෙන් හිතුවත්, ආයෙත් ඇහෙන් බැලුවත් ඇති බවටම තේරෙන්න තියෙන හේතුව මොකද්ද? හේතුඵල අවිද්‍යාව. ඒ කියන්නේ ඒක තියෙන තියෙන හේතුව අවිද්‍යාව. හේතුඵල ධර්ම නොදන්නේ. නොදන්නා. එතකොට එහෙම හේතුඵල ධර්ම නොදන්නා කමින් හේතුඵල ධර්ම නොදන්නා කමින් විඥානයේ අත්දැකීම තුලින් ජීවත් වෙන කෙනා ලෝකී කියලා. එතකොට ඔය මට්ටමට තමයි නිත්‍ය සංඥාව, සැප සංඥාව, දුක්ඛ සංඥාව ඔක්කොම ඔක්කොම ටික. ඒ කියන්නේ නිත්‍ය සැපයි ආත්මයි කියන ටිකකින් දුක් විඳින්න වෙන්නේ ඔය මානසික මට්ටමට. ඉතින් ලෝකයාගේ දුක දැකලා දුකෙන් ගලව ගන්න ඕනේ කියනවා බුදුරජාණන් වහන්සේලා ලෝකෙ පහළ වෙලා පෙන්වන්නේ ලෝකයේ ඇත්ත. ලෝකයේ ඇත්ත කියලා කියන්නේ හැමදාම ලෝකයේ තුල තියෙන නමුත් ලෝකයට නොපෙනෙන ඇත්ත. ඒ තමයි මොකද්ද? ඇහෙන් දකින ආලෝකය හරි පේනවා තමයි. නමුත් වෙනම හේතුඵල දහම. ඔගොල්ලෝ දන්නවද? ඔය ආලෝකය ඔයගලන්ට පේන්නේ කොහොමද කියලා? කියලා කෙනෙක් දැන් මෙච්චර කාලයක් ඒ හේතුඵල දහම මුකුත් මොන්නේ ලයිට් එක කියන්නේ හොස්ටල් තියෙන ආලෝක බැලුවා ආයත් පැත්තකට ගිහලා ඒක සිහි කරුවා සිහි කරපු ඒක බලලා ආයත් මේ සීතකමේ ආලෝක බැලුවා කියන දැනුම ජීවත් වෙනවා. කොහොම ජීවත් වෙනකොට හැමෝම ජීවත් වෙන්නේ කොහේ මාස. කිසි මොහොම අහඹුයි කෙනෙක් මෙහෙම ජීවත් වෙන මට්ටමක තනියම කිසිම කෙනෙක්ගේ මහත්තු මේ අපිට හම් වෙනවත් නැත්තද? මේ කියන දැනකින් ඇවිල්ලා මේක විමසන නෝනක් හම්බ වෙනවා. ඒ තමයි තථාගතයන් වහන්සේ ඇවිල්ලා එන්නන්නේ මොකද්ද? ඇත්තටම මේ ආලෝකය ඇති උනේ කොහොමද? කියලා බලනකොට හොඳට තේරෙනවා මොකද්ද? මේ සීත කරන කියන මේ එදෙන වර්ගයේ ස්විච් එක නිසා මේ ආලෝකය ඇති වෙලා තියෙන්නේ. එතකොට එහෙනම් මේ ස්විච් එක හදිස්සියේ ආපහු එගුණොත් එහෙනම් මේ ආලෝකය නැති වෙනව නේද? එහෙනම් කෙනෙකුට මේ ආලෝකය ඇති බවට මේ ඇති බවටම වැටෙන්නේ මේ හේතුඵල ධර්ම නොදන්නාකම නිසා නේද කියලා නෝනා කියනවා. ඇවිල්ලා දන්නවා මේ වෙන වර්ගයේ ස්විච් එක එළියට අපිට බල්බ් එක පත් වුනේ පත් වෙන හේතුවත් හොයාගත්තා. ඊට පස්සේ ඒකේ ඉබුනොත් මේ බල්බ් එක නිවෙනවා කියලා හොයාගත්තා. දොර වහනවා කියනකොට මේක එදෙනවා. ඒ කියන්නේ එහෙනම් නිවෙනවම තමයි. කියලා නුවණින් දැක්කා. දැකලා පැත්තකට ගියාම දකිද්දි දැකපු දේ සිහි කරනකොට දැන් යා නුවණයි දකින්න වෙලාවෙත් එහෙනම් ඒ හේතුව නිරුද්ධ වෙලායි ඵලය නිරුද්ධයි. දැන් මේක මානසික උපදින එකක් නේ කියලා නුවණ තියෙනවා. ඊට පස්සේ සිහි කරන එක බලන්නේ දැන් මානසික උපදින එක නිරුද්ධයි. දැන් මේ ආපහු දොරහැර පින්නේ පේන්නේ කියලා නුවණ තියෙනවා. දැන් අනිත් කිදේ මා එකම විදි ආලෝකයක් තියෙනවා නෙමෙයි හේතු බලනවා. දැකලා ලෝකෙට කියනවා. තියනවා ලෝකෙම දකිනවා දකින එකම සිහි කරනවා සිහි කරපු එකම තියනවා කියලා ලෝකෙට කියනවා ඇවිල්ලා ওই දකින මත්තම වැරදි යෝක තමයි අවිද්‍යාව හේතුඵල ධර්ම කටු සම්පාද බව නොදන්නාකම නිසා යෝගලට ඔය මත්තම තියෙන්නේ. ඒ නිසා මේ හේතුඵල ධර්ම වෙනවා. නමුත් පිළිගන්නේ. ඊට පස්සේ මොකද කරන්නේ? එක්කගෙන ඇවිල්ලා දොර ඇරලා දොර ඇරලා කියද්දිම හොඳට බලන්න මේ බල්බක පස් වෙනවා කියන එක වෙන්නේ මෙන්න මේ දොරාවේ තියෙන මෙන්න මේ ස්විච් එකේ හින්දා. ඕනනම් බලන්න කියලා වෙන මේ ස්විච් එක උගල තියෙන ඕන ලයිට් එක නෙවෙනවා නේ. ඒක අතහැරලා දෙනවා අන්ත පස් වෙනවා නේ. එහෙනම් මෙන්න මේ වගේ තමයි අපිට මොනවා හරි දෙයක් ඒ කියන්නේ මේක ආලෝක උනේ මෙහෙම නිසා නම් මේ හේතු නැතුව නැති වෙනවා නම් දුක වහල යනකොට මේ මේ ස්විච් එකේ දෙනවා එහෙනම් ආලෝකේ නැති වෙනවා එහෙනම් පැත්තකට ගියාම තියෙන මොකද දැකපු එකේ අද්දකීම තේ කරනවා මිසක තේසකොට තියෙන එක තේ කරනවා නෙමෙයි එතන තේ කරනකොට ඒක නැහැ කියලා ඔප්පු කරලා දෙනවා ඔය සිද්ධියයි මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ඒ කියන්නේ කෙනෙනවා කියන එක ඇති වෙන තියෙන හේතු ටික ගැන නොවන නැතුව කෙනෙනවා කියන අත්දැකීම අරගත්ත එක තමයි දැන් අර ආලෝකය දැක්වගෙන මේ විඥානයේ අත්දැකීම. කෙනෙන දේම අරගෙන අපි කත්තකට ගිහලා හේතම සිහි කරපු දේම බලන් දෙනවා දැන් ඔය විඥානයේ අත්දැකීම මත ගැලපෙන ටික කියන ලෝකය කියලා. ලෝකේ හැමදාම පවතින නමුත් ලෝකෙන් නොපෙනෙන ඇත්ත තමයි බුදුරජාණන් වහන්සේ හොයාගත්තේ. මොකද්ද මේ ආලෝකය ඇති වෙනවා වගේ පෙනෙන බව ඇති වෙන්නේ හේතු ප්‍රත්‍ය හොයාගත්තා. මේ හේතුව නිසා නම් මේ පෙනෙන බව ඇති වෙන මේ හේතු ටික නැති වෙනකොට පෙනෙන බව නැති වෙනවා කියලා හොයාගත්තා. හොයාගෙන බුදුරජාණන් වහන්සේ මේ පටිච්චසමුප්පාද බව දේශනා කරන පෙනෙන බවට චක්කුම් පටිච්ච රූපිත උපගේ චක්කුයන් තින්නන් සැපටි පසු කියලා සුවිච්ච ගෙබුවාගේ අපිට යමක් වෙනවා කියලා කියන්නේ මේ හේතු තුන් දෙනා එකතු වෙච්ච හැදිච්ච නිසාමයි. කියන කාරණාව පෙන්වනවා. මේ හේතු සිඳලා නිරුද්ධ වෙනකොට කෙනෙක් නිරුද්ධ වෙනවා කියලා පෙන්වනවා. එතකොට ඔන්න ඔය හේතුඵල ධර්ම දන්න හේතුඵල නිරෝධ ධර්ම දන්න තැනකට ආපු දවසටයි දකින්න තැනකට ආපු දවසටයි අපිට නිත්‍ය සංඥාව ඇතිවෙන්නේ. නිත්‍ය සංඥාව ඇතිවෙන්නේ. එතකොට දැන් ඒ හේතුඵල ධර්ම නොදන්නා කම ඇතිතාවක්ම අවිද්‍යාව ඇතිතාවක්ම විඥානයාගේ හට ගැනීම නැති වෙන්නේ නැහැ. ඒ කිව්වේ අර සීතකරණයේ තියෙන ආලෝකයක් තියෙනවා නම් හේතුව නිසා හටගත්ත ඵලයක් තියෙනවා ඒ හේතුවයි ඵලයයි කියන දෙකෙන් එකක්වත් උදව් වෙලා නෙමෙයි පැත්තකට ගියාම ආලෝක ඇති බවට අපේ මනසට දැනෙන්නේ. ඒ හේතු නිරුද්ධ වෙනකොට මේ ආලෝක නිරුද්ධ වෙනවා කියන එක නොදන්නා කම නිසා අපේ මනස මෙහෙම මේ ආලෝක මේ සීතකමේ බලද්දී වස්තුලා තියෙන වගේ තැනකින් අපේ මනස නිමිත්තක් තියෙනවා. ඒ වගේ ඇහැට රූපයක් වෙනකොට මේ හේතු ටික නිසායි පෙනෙන්නේ කියන එක හේතු ටික නැති වෙනකොට පෙනෙන්නේ නැති වෙනවා කියන එක නොදන්නාකම නිසා දැකපු දේවල් ඇතිවම අපේ මනසේ නිමිති තියෙනවා. එතකොට මේ මනසේ තියෙන නිමිති ටිකට කියනවා කර්ම නිමිති කියලා. ওই කර්ම නිමිත්තක් තමයි වර්ණාසන්න මොහොත ඉදිරිපත් කරලා ප්‍රතිපත්තිවට කියන්නේ. ඒක මේ නාම රූප දෙකෙන් එකක්වත් යනවා නෙමෙයි. අවිද්‍යාව පත්‍ය සංඛාර සංඛාර පත්‍ය විඥාන විඥාන පත්‍ය නාම. එතකොට මේ දකින්නවා අහනවා කියන දිට්ඨි සුතමුත විඥාන කියන ස්පර්ශ ආයතන හයේ නිරෝධේශ නිරෝධයේ දකින්න මට්ටමට ගන්න පුළුවන් නම් ඉතින් නැතුව නිරුද්ධ වෙනවා කියන තැන දකින්න පුළුවන් නම් දැක්කපු අහපු දේවල් ඇති බවට අපේ මනසේ නිමි කිලිසින්නේ නැහැ. නිමි කිලි කියන නැත්නම් ඒව සිහි කරලා යන්න තින්නේ නැහැ. මනසේ තියෙන නිමිති වලින් නිදිව ශුන්‍යතාවයක සබාගෙන වර්තමානයේක ජීවත් වෙන හැම වෙලාවෙම ওই මට්ටමට කියනවා කර්මත් ඡය කරලා ස්කන්ධ පරිහරණය කරනවා කෙලෙස් දුරු කරලා ස්කන්ධ පරිහරණය කරනවා කියලා. ඉතින් ඔන්න ඔතෙන්ට මනස ගන්නයි හැම වෙලාවෙම අපි මේ උත්සාහවත් වෙන්නේ ඒක බැරි දෙයක් නෙමෙයි. අහේතුක දෙයක් නෙමෙයි. සහේතුකම දෙයක්. ඇත්තටම වෙලා තියෙන දෙයක්. ඉතින් උත්සාහයකින් මේ වැරද්ද අත නොහැරියෝ ජරා මරණ දුක හිස් නෑමයි. ඉතින් මේ හැමදාම අපිට තියෙන්නේ නෝනියල දුකම නෝනැතිකම ප්‍රඥාව නැතිකම. අපි ජීවත් වෙන්නේ විඥානය අධ්‍යක්ෂණය. ප්‍රඥාව නැතිකම නිසායි විරෝධයේ ලකුණු සිටින්නේ. ඉතින් දැන් අපි ඔය ගැන තේරුම් අරගත්තාම කෙනෙක් ඇහෙන දැනෙන හැමතැනකම ඒ ඒ ධර්ම ඇතිවෙන්න හේතු ප්‍රත්‍යයක් තියෙන ඒ හේතු නිරුද්ධ කරනකොට කෙනෙක් ඇහෙන දේවල් නිරුද්ධ වෙනවා. නමුත් අද අපිට ඒ ස්වභාවය පේන්නේ නැහැ. කියන චිත්ත තේරුම් අරගන්න. ඒකේ පෙනෙන තැනට ස්පර්ශ ආයතනයන්ගේ හේතුඵල ධර්ම හේතුඵල නිරෝධ ධර්ම පෙනෙන තැනට ගන්න තමයි අපි මේ භාවනා කරනවා කියලා කරන්නේ සාපේක්ෂව. දැන් ඔය නාම රූප දෙක නිසා නාම රූප දෙකෙන් එකක්වත් ප්‍රතිසංගිත යන්නේ නැහැ කියන එක තේරුම් ගන්න මොකද දැන් වෙලා හරියට නාම රූප දෙකෙන් එකක් හරි යනවා කියව සාස්ත්‍යයි. ඒකෝර ආත්මය කියවට කමක් එතකොට මේ නාම රූප දෙකේ කිසිම උපකාරයක් ලැබලා නැහැ කිව්ව උච්චේ. කිසිම උපකාරයක් ලැබලා නැහැ කියන්නේ බෑ ඇයි? අවිද්‍යාව කියන ධර්මතාවය උපදලා තියෙන නාම රූප දෙක බලන නිසා. ඔය විදිහට කියන්නේ. හරි. එතකොට තව මොකක්ද කතා ගන්න තියෙන්නේ? අපේ අපේ කීකු විශ්වාසයි. අපේ එක්ෂන් අවස්ථාව ගත්තොත් මේකේ කොහොමද? ඒක නාම රූප නුලන්නා වෙනවා. ඒ අවිද්‍ය සංකාර නිසා ඒ සංකාරය පරිවර්තන කරනවා. මම ඥානෙ කියන්නේ එතකොට දැන් අනිත් ක්ෂණවරු වෙනුයි. මේ අවස්ථාවේදී ඒ ක්ෂණික අවස්ථාවේදී වෙනුයි. දැන් ඊළඟ පිට උපද්දවන්න. ඒ ඊළඟ නාම රූප ඇති කරන්නේ අර මේ අවිද්‍ය සංකල්පයේ විඥානය ඇති ප්‍රකාර වෙනවා. ඒ වෙනකම් ඒක සංඥානික බව පවත්ත නැහැ. මේක අර ඊළඟට නාම රූප පත්‍ය ඇතිවෙනවා. සංඥානික ඔබේ සංඥා සිද්ධියක් තියෙනවා. ඔබ ටිකක් ගොඩාක් ගැඹුරු සිද්ධියක් අපේ කතා කළාට එහෙනම් පටිච්චසමුප්පාද ටිකක් කියන්න නේ. මේක පොඩ්ඩක් අහගන්න හැබැයි ඒකේ රාජ්‍යවරු පැත්තක් තියෙනවා මට ඒක කියන්න තේරෙන්නේ නැහැ නමුත් ඉතින්ලා දැන් අද අපි ඔගොල්ලෝ දන්නවානේ පත්‍ය සම්පatti අවිද්‍යාව පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥාන විඥාන පත්‍ය නාම රූප නාම රූප පත්‍ය කලයන් කලයන් පත්‍ය පස්ස පස්ස පත්‍ය වේදනා වේදනා පත්‍ය තණ්හා තණ්හා පත්‍ය උපාදාන උපාදාන පත්‍ය භව භව පත්‍ය ජාති ජාති පත්‍ය ජරා මරණ සෝක පරිදේ දුක් දුම්න සුඛායස සම්භවන්ති කියලා කියනවානේ මේ පටිච්ච සමුප්පාද ධර්මයේදී ඔය ටික කියන්නේ නිෂ්පර්යාය. නිෂ්පර්යාය කියලා කිව්වේ යම් තැනක කුමන හෝ ධර්ම අපි කිව්ව සංකාරය කියලා යමක් ඇති වුණා නම් ඒ අවිද්‍යාව ප්‍රත්‍යයයි කියන එක කිව්වා. හැබැයි අවිද්‍යාව සංකාරයට ප්‍රත්‍ය වෙන්නේ කොහොමද කියන එක පෙන්නලා නෑ උතන. ඔකේ වෙනස්කම් තියෙනවා තමයි. සංඛාරපච්චය විඥානං කියලා පෙන්නනවා. විඥානය කියලා යමක් ඇති වෙනවන සංඛාරය නිසාමයි කියන එක දේශනා කළා. නමුත් සංඛාරේ විඥානයට පච්චය වෙන්නේ කොහොමද කියන එක පෙන්නලා නැහැ තාම. මේ භව පටිච්චසමුප්පාදයේ අනන්ත ණයට ගැඹුරු වෙනවා. ඔය අපි නිකමට කියමු. දැන් මේ මේකට මේ විදිහට කියන්නේ ඔක්කොම කෙටි කළා වෙන න්‍යායක්. ඒකෙන් යම් දවසකදී මේ ධර්මය හටගත්තොත් මෙහෙම නිසාමයි කියන කාරණාව කියනවා. එතකොට අපි කියමු අවිද්‍යාව නිසා සංඛාරය ඇති වෙනවා කියලා කියපු එක නිෂ්පර්යායද පරියාය සහ නිෂ්පර්යාය කියනකොට අපි දැකලා සියලු සත්‍ය මැරෙනවා කියලා කිව්වෝ. ඔය ඒ සියලු සත්‍ය කියන එකට කියනවා අපි නිෂ්පර්යාය කියලා. පරියායයක් නෑ ඔක්කොම අනිති. සියලු සත්‍යෝ ගැන කිව්වනේ. යම් වෙලාවකදී අපි කිව්වොත් මිනිස්සුන් මැරෙනවා කියලා කිව්වොත් පරියාය. දැන් මෙතන මිනිස්යන්ගේ මරණය ගැන විතරයි කිව්වේ. එතෙන්දී අනිත්‍යගේ මරණය ගැන කිව්වේ නෑ. නමුත් සියලු සත්‍යයන් මැරෙනවා කියලා කිව්වහම දැන් මිනිස්සු ගැන වෙනම කියන්න ඕනේ නෑ. දෙවියෝ ගැන වෙනම කියන්න ඕනේ නෑ. ඔක්කොම අල්ජීවිත ඒවා නේද? මිනිස්සුන් හැරෙනවා කියලා කිව්වොත් දැන් කියේ මිනිස්සු ගැන විතරයි දෙවියෝ ගැන වෙනම කියන්න වෙනවා. බ්‍රහ්මයෝ ගැන වෙනම කියන්න වෙනවා. නේද? එතකොට දෙවිය මිනිස්යාගේ මරණය මෙහෙමයි වෙන්නේ කියලා කිව්වහම දෙවිය සොයි විදිහට නරනවා කියන්නේ නැහැ. බ්‍රහ්මයා සොයි විදිහට නරනවා වෙන්නේ නැහැ. දැන් මේ මිනිස්යාගේ මරණය ගැන විතරයි කියන්නේ. එතකොට බ්‍රහ්මයා නරනවානේ කියලා කිව්වහම ප්‍රශ්න කරනවා කියන එක කියන්නේ කොහොමද? එතන ධර්මතාවය මොකද කියලා විස්තර කරන්න තව ගොඩක් තියෙනවා. නමුත් සියලු සත්‍යෝ මරනවා කියන දැනකින් කිව්වහම ආයෙ එකින් එක විස්තර කරන්න ඕනේ. ඒ වගේ සියලු සත්‍යෝ මරනවා කියලා කිව්වා වගේ අවිද්‍ය පත්‍ය සංකාර සංකාර පත්‍ය විඥාන විඥාන පත්‍ය නාම රූප නාම රූප පත්‍ය සලආයතන කියලා කියන නිෂ්පර්යායයි. තව ඕකේ තියෙනවා පරියායන. ඒ කියන්නේ මිනිස්සුන් මැරෙනවා කියලා කිව්වා වගේ. අවිද්‍යාව සංඛාරයට පාත්‍ය වෙන්නේ කොහොමද කියලා එකින් එක තව විස්තර කරන්න පුළුවන්. දැන් අපි කියමු අවිද්‍යාව කියන එක සංඛාරයට ප්‍රත්‍ය වෙන ක්‍රම කියනවා. අවිද්‍යාව සංඛාරයට හේතු ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙන්න පුළුවන්. අවිද්‍යාව සංකාරයට අන්‍යමඤ්ඤ තත්ත්වයෙන් පත් වෙන්න පුළුවන්. අවිද්‍යාව සංකාරයට සහජාතත්ව මේ මේ හේතුපත් සංකේත තත්ත්වයෙන් පත් වෙන්න පුළුවන්. අවිද්‍යාව සංකාරයට නිත්‍ය තත්ත්වයෙන් පත් වෙන්න පුළුවන්. මේ වගේ අවිද්‍යාව සංඛාරයට හේතු වෙන ක්‍රම ගොඩක් තියෙනවා. එතකොට ඒ විශාල වෙනස්කමක් තියෙනවා. කොහොම ওই ටික තේරුනහම මේ මහත්ය කියන ප්‍රශ්නේ නෑ. ඒකයි මම විශාල ප්‍රදේශයක් කියනවා දැන. අපි තාම උදින් දක්ෂන වචන ටිකකින් විතරයි මේ ඉන්නේ කපිල සම්පාදේ දන්නවා කියලා අපි තෙලවත් හරියට ඕකේ දන්නේ නැහැ කෙනෙක් වචන ටික විතරයි ඒ කියන්නේ. අපි නිකමට කිව්වොත් දැන් අකුසල සිත අකුණ්‍යාවි සංඛාරයක් ගන්න. මම නිකන් කියන්නේ අකුණ්‍යාවි සංඛාරයක් ගත්තාම ඒ කියන්නේ අපි සිත් වශයෙන් ගත්තොත් ද්වාදස අකුසල සිතාන කියලා තියෙන අකුසල සිත් 12ක් තියෙනවානේ. ලෝභ සහගත සිත් 8ක් තියෙනවා. ද්වේෂ මූලික සිත් දෙකක් තියෙයි, මෝහ මූලික සිත් දෙකක් තියෙයි. මේ දොළොස් ආකාර අකුසල් සිතට අවිද්‍යාව ප්‍රත්‍ය වෙන එක වෙනකොට. කාමාවචර හරි රූපාවචර හරි අරූපාව මේ රූපාවචර මේ කුසල සිතක් ගන්න කුසල සංකාරය. මේ කුණාග්ගි සංඛාරක අවිද්‍යාව ප්‍රත්‍ය වෙන එක වෙන විදිහකට කියන්නේ. ආනාපාන සංඛාරයක ඒක අවිද්‍යාව ප්‍රත්‍ය වෙන එක වෙන විදිහකට කියන්නේ. දැන් අපි කිව්ව අකුසල සිතක් ගත්තොත් අකුසල සිතට අවිද්‍යාව පෙන්වන්න වෙන්නේ හේතු ප්‍රත්‍යයෙන්, සංප්‍රයුක්ත ප්‍රත්‍යයෙන්, අන්‍යමන ප්‍රත්‍යයෙන් කියලා. හේතු ප්‍රත්‍යයෙන් කියන්නේ අවිද්‍යාව නැමැති ධර්මතාවයේ හේතුයෙන්මයි අකුසලය හටගන්නේ. එතකොට අවිද්‍යාව හේතුයි අකුසල සංස්කාරයේ හේතු සමුප්පන්නයි. ඊට පස්සේ අකුසල සිතක අවිද්‍යාව සංකාරය සම්ප්‍රයුක්තයි. අවිද්‍යාව කියන එක සංකාරයක යෙදිලමයි කියන එකෙන් කරන්න බෑ. යෙදිලමයි කියන්නේ. ඊට පස්සේ අකුසල පිටක අවිද්‍යාව සංකාරට අන්‍යමඤ්ඤව තියෙනවා. අවිද්‍යාව නිසාමයි සංකාරය සංකාර නිසාමයි අවිද්‍යාව කියලා ඕකවට වෙන් කරන්න ලැබුවම දෙන්න උපකාරීව තියෙන අකුසල පිටක. නමුත් කුසල පිටක ගත්තොත් කුසල පිටක අවිද්‍යාවයි චෛතසිකයක් දෙන්නත් බෑ දෙන්නත් නෑ. ඒකට කියන සම්මා දිට්ඨියක් කියලා. නමුත් අවිද්‍යාව ප්‍රත්‍යයෙන් තමයි ඒ සිත හටගන්නේ. නමුත් ඒ සිතේ අකුසල නැහැ. ඒ සිත කුසල. එතකොට අවිද්‍යාව ඒ සිතට විස්තර කරන්න මොකද්ද? නිශ්චය තත්වයකින් විතරයි. ඒ සිතේ ගැටලා නැහැ. ඒ සිතේ යෙදෙලා නැහැ. සිත හා ඕනෝන්ට උපකාරීව නැහැ මේ අවිද්‍යාව. එතකොට ඔන්න ඔය වගේ කාරණා ටිකක් තියෙනවා. ඈ ගොඩාක් ගැඹුරුයි. ඒක මම කිව්වේ ප්‍රතිසම්පාදයේ විස්තර කරනවා නම් මට ඔය ඔබතම කියපු ටික පංච සංපාදයේ අකුසල සිතක් ගත්තොත් අකුසල සිත ඒ කියන්නේ පංච සංපාදයේ මේ අවිද්‍යාව ඒ සිතේ සංප්‍රයුක්තව සංකාරයක සංකේත සංකාරයේ විඥානයක යෙදිලම විඥානයේ නාම රූපයක යෙදිලම නාම රූප සලආයතනයක යෙදිලම සලආයතන ස්පර්ශයක යෙදිලම ස්පර්ශයේ වේදනාවක යෙදිලම කියන ටික වෙන් කරන්න බැරුව එක්ෂණිකව පරිසම්පාද සිද්ධි ටික ඔක්කොම එකතරම් වෙනම ධර්මතාවයකුත් තියෙනවා. ඔව් එක සිතක් උපදිනකොට පරිසම්පාද අංග ටික වෙන් කරන්නව බෑ. තව කියනවා මේ ධර්මතාවය උපදිනකොට මේ ධර්මතාවය උපදිනවා නැතුව වෙන වෙනම තියෙන සිද්ධිත් තියෙනවා. ඉතින් ඒ නිසා අපි මේකම කරගමු දැන්. බහුපක්ෂය ජාති මම ඔකේ දැන් උඩ ටික කිව්වා වගේ දැන් මේක ඕලම කියන්නේ. බහුපක්ෂය ජාති කියලා කිව්වොත් කොහොමද නිෂ්පාදයයි? භවය නිසාමයි ජාතිය කියන එක ඉපදීම කියන එක උනා නම් වෙන්නේ භවය නිසාමයි. දැන් ඔබට තව දෙදන්න පුළුවන්. කුමන භගය නිසා කුමන ජාතියද කියලා තව පිළිගන්න ඕනේ. හරිද? කාම භවය කියලා කියනවා රූප භවය කියලා කියනවා අරූප භවය කියලා කියනවා කාම භවය නිසායි කාම භවය જાතිය රූප භවය නිසායි රූප භවය જાතිය අරූප භවය නිසායි අරූප භවය જાතිය ඊට කාම භවය නිසා කාම භවය જાතිය තියෙනවා ඒ જાතියදී භවපක්ෂය જાති භවය නිසා જાතිය කියන්නේ ඉපදින මිනිස්සු කියලා උපදින්නක් පුළුවන් මේ භවය නිසා දෙවියෙක් කියලා උපදින්නත් පුළුවන්. භවය නිසා තිරිසනෙක් කියලා උපදින්නත් පුළුවන්. භවය නිසා ප්‍රේතෙක් කියලා උපදින්නත් පුළුවන්. භවය නිසා නිදසත්යෙක් කියලා උපදින්න. ඕක ඇතුලේ අනන්ත ණය සත්‍ය විශේෂයෙන් දෙන්නන්න පුළුවන් මේ පරිසම්පදින්දී. හැමදැනම විස්තර කරලා තියෙන භවපක්ෂය ඇති. ඒක දැන් අපි සාමාන්‍ය භවපක්ෂය ಜಾති කියලා කෙටි උත්තරයක් නෙ තියෙන්නේ. ඒ නිස්පරිහාරක මේ තියෙන්නේ. නමුත් භවය නිසා ಜಾති වෙනකොට කුමන භවයේද කුමන භවයේ ඉපදීමක් ගැනද කියන්නේ කියලා තව එක විදිහට ඊට පස්සේ ඒ භවයේ කුමන ඉපදීමක් ගැනද කියන්නේ කියලා තව විදිහට. මේ මේ මේ විදිහට ගියහකි එතකොට ඉතින් ওই ප්‍රශ්නේ ලියන්න මේ ගොඩාක් යනවා එතකොට මෙතන මේකක් නැහැ. හැබැයි මම එක කාරණාවක් කියන්නම්. මේ පටිච්චසමුපාදයේ ඉස්හාම ගැඹුරු ගැඹුරු දර්ශනයකින් යුක්තයි. නමුත් ඒක තේරෙන්නේ අපිට බෑ එහෙම නිදා කොටේ දින නිවන් දකින්න බැරි කියලා දාගන්න එපා. මේ පටිසම්පාදයේ ඒක උත්තරයකට එන්නේ. ඒක තේරුම් ගත්තහම ඇති. ඒ කියන්නේ අවිද්‍යාවපච්චය සංකාර සංකාරපච්චය විඥානං කියලා භවපච්චය ජාති ජාතිපච්චය ජරාමරණ කියලා දෙන්නේ ඇයි? අවිද්‍යා නිරෝධ සංකාර නිරෝධ සංකාර නිරෝධ විඥාන නිරෝධ ඒ මොන බව නිරෝධ ජාති නිරෝධ ජාති නිරෝධ ජරා මරණ සෝකවල දුක්ඛ දෝමන පායස නිරුද්ධන්ති කියලා ප්‍රතිලෝම බැලුවේ ඇයි අනුලෝම ප්‍රතිලෝම බැලුවම උත්තරයක් එනවා ඔන්නේ උත්තරේ විතරයි අපිට ඔය උත්තරේ ගන්නයි මේ ටික ගවේෂණය කරන්නේ ගත්තට පස්සේ ඒ උත්තරේ ප්‍රමාණවත් මොකද අපිට නිවනට. හැමෝම අනිවාර්යෙන් එහෙම මෙහෙ කර කර ඉන්න ඕනේ. මේව මෙහෙ කරන්නේ යම් උත්තරයක් ගන්න. එතකොට ඒ උත්තරය ගත්තට පස්සේ අපිට මේ ප්‍රතිපදාවට යන්න පුළුවන්. අපි මම ඒක කෙටියෙන් වුණා මතක් කරගන්න. ඈ දැන් ඔය පටිච්චසමුප්පාද සිද්ධිය තේරුම් ගන්න මේක විස්තර කරන්න ගියොත් මහා ජන සාගරේ විස්තර කරලා හිතලා ඉවර කරන්න පුළුවන් වෙයි. පටි පටිච්චසමුප්පාද සිද්ධියේ ඒ ජන සාගරයට ජන සාගරේ පටිච්චසමුප්පාද සිද්ධියට අයිති නිසා පටිච්චසමුපාදයම ගැහුවා. එතකොට ඒ නිසා මේ ඒක අපි පොඩ්ඩකට පැත්තකින් කියලා පටිච්චසමුපාදයේ කැටි කළා කැටි කළා ඒකේ අර්ථය විතරක් අපි ගමු. දැන් අපි කෙනෙක් උපන්නා කියලා කියන දැනගන්න විඥාණය ඒ කියන්නේ අනන්ත ණය අනවරාග්ග සංසාර මුල් කෙලවරක් හොයන්න බෑ. ඒකට හැම වෙලාවෙම වර්තමාන ජීවිතයක් කියන තැනකින් පටන් ගන්න වෙනවා. හරිද? මේ ජීවිතයේ පටිච්ච සමුප්පාදයේ විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා කියපු ටික විඥාන නාම රූප කලායතන පස්ස වේදනා ශීප ටික දකින්න අපේ වර්තමාන ජීවිතය. පටිච්චසමුප්පාදයේ පෙන්නනවා විඥාන නාම රූප කලායතන පස්ස වේදනා කියන ටික දකින්න. අවුවේ එක්ෂණික තියෙන සිද්ධි ටික අත්හැරලා මේ මේ මේක ප්‍රභේද තියෙන්නේ එක ප්‍රභේදයකින් පෙන්නනවා. එක ක්‍රමයකට පෙන්නනවා. විඥාන නාම රූප කලායතන පස්ස වේදනා කියන ටික අපේ ජීවිතේ. මොකද ඔය ටිකේ ඔය චිත්තම තමයි කරේ කියනට සැලකි. සිල්වන්ත මොහොතේකට සැලකි. අසුරයටත් සැලකි. භක්මයටත් සැලකි. දෙවියටත් සැලකි. ඔය කියන ටික මේ අපිට විතරක් අපි ගැන විතරක් නෙමෙයි. මේක අනන්ත ප්‍රවේදයි කියන්නේ. නමුත් අපේ මත්තම ගන්න විඥාන නාම වූ කලස්ම පස්ස වේදනා කියපු ටික අපේ ජීවිතය කියලා ගන්න. මෞපුසක ප්‍රතිසන්දි වශයෙන් විඥානයේ ගැමෙන නිසා නාම රූප ආදී භාවයෙන් මිශ්‍ර වුණා. ඒ නිසා එකකම් ජීවනාවේ සැරි දෙකෙන් සිදුවනවා. ඒ ආයතන ටික නිසා ස්පර්ශ වෙලා වේදනාව වෙනවා කියන ටික වර්තමාන ජීවිතේ. එතකොට අවිද්‍යා සංකාරයේ පෙරයි කියලා කියන්නේ පෙරයි කියලා කියන්නේ මේ විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා කියන ධර්මතා දෙකට ඍජුව හේතුව පෙන්වන අදහසින් නෙමෙයි මේ ටික හටගන්න මුල් වෙච්ච අදහසනේ අවිද්‍ය සංකාරය කියලා කියන්නේ. ඒක මම තේරුම් කරලා දෙන්නම්. දැන් අපි මේ විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා කියන ධර්මතා පහ කෙටි කරලා කැටි කරලා බලනවා මෙතන කියන නාම රූප දෙකක් කියලා. මේ විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා කියපු තැන කෙටි කළාම සාකච්ඡෙන් ගත්තාම නාම රූප දෙක කියලා කියනවා. පංච උපාදානස්කන්ධය කියනවා. අපේ ජීවිතය කියනවා. හරිද? දැන් ධර්මයේ පෙන්වන්නේ මේක පෙර ජීවිතයේත් මේක පෙර ජීවිතයේ අපි උපන්න කියන තැන ගන්න එතනත් හැදුනේ මේ විඥාන නාම කුසලයන් පස්ස වේදනා කියන ටිකක්මයි. එතනත් එහෙම නැත්නම් එතනත් මේ වගේ නාම රූප දෙකක්මයි තිබුණේ. එහෙම නැත්නම් එතනත් මේ වගේ පටිපාදන ස්කන්ධයක්මයි තිබුණේ. දැන් මේක පෙන්නනවා පෙරද මේ වගේ නාම රූප දෙකක් හටගත් තැනක ඒ නාම රූප දෙක පිළිසිඳ නොදන්නාකම නිසා නොදන්නාකම තමයි දැන් අවිද්‍යාව. අවිද්‍යාවෙන් සත්පුද්ගල භාවයක් හදාගෙන අවිද්‍යාවෙන් කර්ම කළා. ඒ සත්පුද්ගලයන්ට සංහා උපාදාන දෙච්ච නිසායි අද මේ වගේ ධර්ම පහ පහක් හැදුනේ කියන එක කියනවා. ඒකවල කෙලින්ම අවිද්‍යාව කර්මයේ නිසා මේකතාව කියන එක කියන්නේ නෙමෙයි මේ කියන්නේ. පෙර අවිද්‍යා කර්මය කියන එකෙන් කියන්නේ මේ වගේ ධර්මතා පහක් හැදුණු තැනක පෙර අවිද්‍යාවේ කර්ම නිමිති හදාගත්ත සත්පුරුෂ දෘෂ්ටිය හදාගත්තා. ඒ සත්පුරුෂ දෘෂ්ටියට සංහා උපාදාන වෙච්ච නිසා තමයි කර්ම විඥානයේ හේතිය. ඒ සංහා උපාදාන වෙච්ච නිසායි සංහා උපාදාන වල භවය හදාගත්ත නිසායි අද මෙතෙන්ට ආවේ කියන එක කියනවා. අද දැන් මෙතන තියෙන කනගුණ ආහාරයෙන් හැදුණු රූපියකුත් ආනාවිද්‍යා කටම සංහාරයෙන් හටගත්ත විඥානය කියන ටික තමයි අද මේ නාම රූප දෙක තියෙන්නේ. අද මේ නාම රූප දෙක පිළිසිඳ නොදන්නාකම තිබුණොත් මොන නොදන්නාකම කියලා මේ වෛරසේ වර්තමානයේ පටන් ගන්නෑ. මේ නාම රූප දෙක පිළිසිඳ නොදන්නාකම තිබුණොත් ඒ කියන්නේ වර්තමාන අවිද්‍යාව. අවිද්‍යාව නිසා අද සත්‍ය පුද්ගල දෘෂ්ටියක් අපිට ඇති වෙනවා. අවිද්‍යාවට සංකාරය. අද ඉන්න සත්‍යයන්ට පුද්ගලයන්ට දරුවන්ට අපි තණ්හා උපාදාන වුණොත් මොකද වෙන්නේ? ආපහු මේ විදියටම විඥානයේ මොකටකට ගලනවා. කුබ්බන්ති ඥානය කියන එකෙන් අපිට එනවා එහෙනම් පෙර අවිද්‍යා කර්මයේ නිසයි මේ වගේ නාම රූප දෙකක් හැදුනේ අද මේ නාම රූප දෙකේ ඇත්ත ඇති හැටි නොදන්නා කම නිසා කර්ම නිමිති හදාගත්තොත් ඒ කර්ම නිමිති වල සංහාව උපාදාන කරලා භවය හදාගත්තොත් මේ ඔක්කොම මානසික සිද්ධි මනෝමය සිද්ධි ටිකක් කියන්නේ අවිද්‍යාවෙන් හටගන්න කර්ම නිමිති කර්ම නිමිත්තල සංහාව උපාදාන භව වේල තිබුණා ආපෞ ප්‍රතිසංදි වශයෙන් විඥානයේ දැසගෙන මේ වගේම නාම රූප දෙකක් එතන හදනවා කියන එක කිව්වා කුබ්බන්තේ ඥානය අපරන්තේ ඥානය කුබ්බන්ත අපරන්තේ ඥානය. පෙර ජීවිතේ නාම රූප දෙක පිරිසිඳ දැකලා අවිද්‍යාව නොවනනම් කර්ම නොවනනම් සංහා උපාදාන නොවනනම් අද මේ වගේ නාම රූප දෙක කැඩෙන්නේ නැහැ. අද මේව දුකක් නැහැ. ඉතින් අද මේ නාම රූප දෙක පිරිසිඳ දැකලා විද්‍යාව උපද්වාදන අවිද්‍යාව දුරු කළා සංඛාර දුරු කළා සංහා උපාදාන දුරු කළා මත්තේ මේ වගේ නාම රූපයන්ගේ නැත්නම් මේ වගේ විපාකික පටිපදස්කන්ධයක හට ගැනීමක් වෙන්නේ නැහැ කියන නුවණක් යනවා. කුබ්බන්ත ඥානය, අපරන්ත ඥානය, කුබ්බන්ත අපරන්ත ඥානය. ඊට පස්සේ උත්තරයක් කියනවා දැන් අතීත අවිද්‍යාව නාගට එක නෙමෙයි. මේ පිටින් වර්තමානයේ හදාගන්න නුවණක් එනවා. එහෙනම් අද මේ නාම රූප දෙක පිළිසිඳ නොදන්නා කම තිබුණොත් ඒ කාන්තේ ජනාමර දුක හිස් නෑ කියන උත්තරයක් යටෙනවා. එහෙනම් වර්තමානයේ මේ නාම රූප දෙක පිළිසිඳ දැක්කොත් අවිද්‍යාව දුරු කරගත්තු විද්‍යාව උපදවගත්තු ජනාමර දුක නිරුද්ධ වෙනවාමයි කියන විශ්වාසයෙන් තොර ප්‍රත්‍යක්ෂයක් වෙනවා. පටිච්චසමුප්පාදයේ ගවතේ එන්නේ උත්තර දෙකෝ ඊට පස්සේ එහෙනම් මේ නාම රූප දෙක පිළිසින්ද දකින්න අවිද්‍යාව දුරු කරගන්න උත්සාහවත් වෙන්න ඕනේ නේද කියන උත්තරය ආවම එහෙනම් ඒ සඳහා සීල සමාධි ප්‍රඥා පුරන්න ඕනේ කියන මේ සීල සමාධි ප්‍රඥා කියන ත්‍රිසිකා නැත්නම් භාවනා කරන උත්තරයෙන් තමයි පටිච්චසමුප්පාදේ තේරුණා. ඒ පටිච්චසමුපාදය එහෙම නැතු උදේන බැලගෙනකම් අවිද්‍යාව පිටසං කරසං කරපිට විඥාන කියලා කීකියා ඉන්න නෙමෙයි. මේ ටික මෙහෙම ගවේෂණය කළාම උත්තරයක් ලැබෙන්න ඕනේ. උබ්බත් ඥානං අපරත් ඥානං උබ්බත් අපරත් ඥානං කියලා එද ජීවිතයේ මේ දරත් ඉතුරු කරපු නිසායි අද මේ විදිහට ආවේ මේ නාම රූප දෙක ඇතුලේ මේ නාම රූප දෙක ඇත්ත නොදන්නා කම නැත්නම් අද මේ දරත් ඉතුරු කර අනාගතයේ ඒකාන්තයෙන් ප්‍රතිසංයෝගයෙන් යන්න වෙනවමයි කියන එක ධර්මතාවයක්. වරක්වත් නැහැ. ඒකයි කියන්නේ මේ ඇති කල්ලි මේ වේමයි. මේ ධර්මයේ තිබුණොත් මේක වෙනවා මේ ධර්මයේ හටගත්තු මේ ධර්ම හට ගන්නවා ඊට පස්සේ වෙනවා පෙර කිමස්යෙන් අසති ඉදන්න මොහොති මස්ස නිරෝධම නිරෝධිති පෙර මේ ධර්මයේ නොවනන පෙර නාම රූප දෙක පිළිසිඳ දකින මොහොතක් තිබලා අවිද්‍යාව නොවනන අද මේ ධර්මයේ නැහැ ඉතින් අද නාම රූප දෙක පිළිසිඳ දැකලා අවිද්‍යාව දුරු කරලා සංස්කාර අවිද්‍යාව නැතිකොලොත් සංකාර නැහැ එහෙම වුණොත් මතෝච මෙහෙමක් නැහැ. ඉමස්මෙන් අසති ඉදන්න හොති. මේ නැති කල්ද මේ නැති වෙනවා. ඉමස්ස නිරුද්ධා ඉම නිරුද්ධති. මේ නිරුද්ධ වෙන මේක නිරුද්ධ වෙනවා කියලා උත්තරයක් එනවා. එතකොට දැන් හැමදාම පටිච්චසමුප්පාද අවිද්‍යා සංකාරය පෙරයි කියලා හිලදි කරන කතාවක් නෙමෙයි කියන්නේ. මේ මේ මේ උත්තරයක් ඕනේ අපිට. දැන් යාට ඊට පස්සේ ඍජු උත්තරයක් එනවා මොකද්ද? කවුරු බුදු රජාණන්සේ කියපේ ඉඳවත් නැහැ. තව ආමුදුනමක් කියන ඉඳවත් නැහැ. ඈ ඉප ආයේ කවදාවත් ඉපදෙන්නේ නැහැ කියලා දෘෂ්ටිය කියලා ගන්නෑ. නෑ නෑ ඉපදෙනවාමයි කියලා සාස්ත්‍ර දෘෂ්ටිය ගන්නෙත් නෑ. ඇයි? එයා හොඳට දන්නවා මේ නාම රූප දෙක පිළිසිඳ නොදන්නාකම තිබුණොත් අවිද්‍යාව තිබුණොත් කර්මය හදනවා එහෙම වුණොත් සංඝහ උපාදාන වෙනවා එහෙම වුණොත් ප්‍රතිසන්දි වශයෙන් විඥානයේ පැමිණීමක් වෙනවාමයි කියන එක උච්චේ දෘෂ්ටිය ගන්නෑ ඉපදෙන්නේ නැහැ කියන එක කියන්නේ නැහැ කියන අර්ථය අහනවා නාම රූප දෙක පිළිසිඳ දැකලා විද්‍යාව පහළ කරන අවිද්‍යාව නැති කළොත් කර්මය නැති කළොත් තණ්හා උපාදාන බව නිරුද්ධ වුණොත් නැවත උපදින්නේ නැහැ කියලා දකින හින්දා පියනෝමයි උපදිනෝමයි කියලා ගන්නෙ නැහැ සාස්ත්‍ර දෘෂ්ටි ගන්නෑ. ඒ හින්දා නැවත උපදින්නේ නැහැ කියන උච්චේ දෘෂ්ටි ගන්නෙත් නැහැ නැවත උපදිනවා කියන සාස්ත්‍ර දෘෂ්ටි ගන්නෙත් නැහැ. කටි සම්පාදයෙන් මේ ඇති කල්ලි මේ මේ නැති වුණොත් මේ නැති වෙනවා. අවිද්‍යාව කර්ම කියන එක තිබුණොත් උපදිනවාමයි කියලා දකින හින්දා නෑ කියන්නේ උපදින් නෑ කියන්නේ. අවිද්‍යා කර්ම නිරුද්ධ වුණොත් නැවත ප්‍රතිසන්දිත හේතු නෑ කියලා දකින හින්දා උපදිනවාමයි කියලා සංස්කෘත දෘෂ්ටි ගන්න. එතකොට ඇති ඇත කියන අන්තියක් නැත කියන අන්තියක් මේ අන්ත දෙක අතහරිනවා අතහැරෙනවා මේ මේ ඇති කල්ලි මේ මේ ධර්මයන් ගැටීමෙන් ඇති වෙනවා මේ නැති කල්ලි මේ නොවේ මේ නිරුද්ධ වෙන මේ නිරුද්ධ වෙනවා කියන මේ පටිච්චසමුප්පාද ධර්මතාවයේ දැකීමෙන්ම මේ උච්චේතස්වයෙන් දෘෂ්ටි දෙක මිදෙනවා මේ පටිච්චසමුප්පාදයේ අවබෝධයෙන් තුරෝ මේ අන්ත දෙක මිදෙනවා කියන එක දෙවියන් සහිත මරුන් සහිත භක්මයන් සහිත ශ්‍රමණ භාග්‍යන සහිත ලෝකේ කවදාවත්ම වෙන්නේ නැහැ ඒක මේකට ප්‍රසාදිතනවා සිංහනාද කරන තැන මොකද මේ පටිච්චසමුප්පාද සිද්ධිය ඇරෙන්නේ සත්‍ය වර්ණමත් උපදිනව හෝ නැහැ හෝ උපදින්න පුළුවන් නැති වෙන්න පුළුවන් හෝ උපදින්නේ නැහැ නැති වෙන්නේ නැහැ හෝ කියන දෘෂ්ටියෙන් මිදෙනවා කියන එකක් වෙන්නේ. ඒකොන්ද දෘෂ්ටියෙන් යුක්ත කෙනා ජරා මරණයන්ගේ මිදෙනවා කියන එකක් වෙන්නේ. මොකද ජරා මරණයන්ගේ මිදෙන්නත් මේ දෘෂ්ටි නිසා මේ දෘෂ්ටි ඇති උනේ පරිසම්පදේ දන්නේ නැති නිසා පරිසම්පදේ දන්නේ නැහැ කියන්නේ දුක්ඛ නිරෝධ කරන ප්‍රතිපදාවලට හෙළියුන්නේ නැහැ කියන එකනේ. දුක්ඛ නිරෝධ ගාමී ප්‍රතිපදාව හෙළියුන්නේ නැහැ කියන්නේ එයාට කරන්න වැඩක් හම්බ වෙලා නැහැ. නත්යේ ප්‍රයුක්ත කළා කියන තැනකට අසුත කරන්න හම්බ වෙලා නැහැ. එතකොට හොඳට බලන්න ඕගොල්ලෝ බණ භාවනා කරනවා කියන තැන එනකොට කොච්චර වටපිටාවක් අපේ ජීවිතේ පිළිලා තියෙනවද කියලා මේ සීල සමාධි ප්‍රඥා කියන ත්‍රි ශික්ෂාව පුරවනකොට ඒකෙන් ඔයගොල්ලෝ අස්සම්පදේ තේරුණා කියනවා. පරිසම්පදේ තේරුණා කියනකොට මොකද්ද? ඔයගොල්ලන්ට කුම්භන්තේ සංකතිය අපරන්තේ සංකතිය කුම්භන්ත අපරන්තේ සංකතිය කියන ටික අතහැරලා කුම්බන්තේ ඥානය අපරන්තේ ඥානය කුම්බන්ත අපරන්තේ ඥානය පටිච්චසමුප්පාද ධම්මේ විඥාන කියන ටික ආපු හිඳයි ඕගලන්ට ශික්ෂායි කම්පති නැති ශික්ෂාවේ සැකසංකා නැහැ. ධර්මයේ සැකන සංගරත්වයේ සැකන කියන තැන එනවා හරියටම ওই පරිසම්පද සිද්ධිය ওই විදිහටම නොවන්නේ බලලා සත්‍යයේ උපදිනවා නෙමෙයි පුද්ගලයේ උපදිනවා නෙමෙයි කවදාව සත්‍යයේ උපදින්නේ පුද්ගලයේ උපදින්නේ මේ පරිසම්පද සිද්ධියක් කියලා දැකලා මේ ධර්මතාවයේ කුච්චල ඇත්තද කියලා බුදුරජාණන් වහන්සේ කෙරේ ධර්ම රත්නය කෙරේ සංඝ රත්නය කෙරේ අවිච්ඡ ප්‍රසාදිය ඇති කරගෙන මේ දුකෙන් මිදීම සඳහා කරන්න තියෙන මේකයි කියන ටික ටිකා පිළිබඳව කෙනෙකුට දකින්න මට්ටම තියෙනවා නම් දිට්ඨි සම්බන්ධය කියවට කමක් නැහැ. දිට්ඨි සම්බන්ධය කියවට කමක් නැහැ. ඇයි ඒ? හැබැයි හොඳට බලන්න දැන් ඕක සම්පූර්ණ නොවන වැඩක් මිසක හිතේ සම්බන්ධතාවයක් තියෙනවද කියලා? ආයේ හිත ගන්නවා හිස් බවක් තිබුණා ශුන්‍යතාවයක් තිබුණා ඔය එකක්වත් අදාළ නැහැ මේක ඔබට කියනවා මොකද දර්ශනයෙන් පහකට යුතු කෙලෙස් මේ ටික මොන තරම් ධ්‍යාන අරූප ධ්‍යානලාභී කෙනෙකුටව ධ්‍යාන තිබුණත් බලන්න මොනින් දුරුකට යුතු කෙලෙසයක් මම දර්ශනයෙන් දුරුකට යුතු කෙලෙසයක්මයි ඒ නිසා ඔබ හොඳට පටිච්චසමුප්පාදයේ මෙනෙහි කරන්ද කියලා කියන්නේ මේ උත්තරේ ගන්න හරියට ගත්තාම පටිසම්පාදේ නුවණ මෙහෙය කළාම සත්පුරුෂ දෘෂ්ටි අතහැරෙනවා. හොඳට තේරෙනවා වර්තමානයේක රූපයේ දකින්න හොඳට කේසුලෝ නියදත් හම්මස්නහරයට දෙඳුළු වුණිත්තයි කනගුණ ආහාරයෙන් තමයි මේ රූපය හැදිලා තියෙන්නේ ඔන්න රූපය දළුවා. දැන් මේ රූපය ඇසුරු කරන චිත්තජයසික ටිකක් තියෙනවා. ඒකද එයා දන්නවා මොකද්ද? අවිද්‍යා කර්ම සංහා කියන හේතු ටිකකින් මේ චිත්තචෛතසික ටික තියෙනවා. සත්‍ය පුද්ගලයා කියන තැනදී තියෙන නාම රූප දෙකක් කියලා දකිනවා. මේ නාම රූප දෙක නාම රූප දෙක හැටියට නොදන්නා කම පෙර ජීවිතේ නොදන්නා කම නිසා කර්ම නිමිති හදාගෙන සංහා උපාදාන වෙච්ච නිසායි අද මේ චිත්තචෛතසික ටික කය අතර කරගෙන තියෙන්නේ. ඒකයි මේ චිත්තට අවිද්‍යාව කර්ම සංහා නිසායි කියලා කිව්වේ. චිත්තචෛතසික ටික. අද මේ නාම රූප දෙක පිළිසිඳ දකින්න බැරි වුණොත් ආයත අවිද්‍යාවෙන් කර්ම නිමිති හදාගෙන සංඝා උපාදාන වෙලා සංඝා උපාදාන වෙලා මේ විඥානේ නැවත රූපයකට දැක ගන්නවා නේද ආයත නාම රූප දෙක හැදෙනවා නේද කියලා දකිනකොට රූපයේ සත්‍යයක් නෙමෙයි රූපේ අනාත්ම හේතුත්වයේ නාමයේ සත්‍ය පුද්ගලනේ නාමයේ අනාත්ම හේතුත්වයේ නාම රූප දෙක නොදන්නාකම නිසාම හැමතැනම විඥානය රූපයකට දැකගෙන සංඥානක වෙච්ච බවක් තියෙන කියලා දැක්කාම ඉබේමයි කුබ්බන්සේකම් මම අතීතයේ හිටියද හිටියනම් කොහේ ඉඳද්ද කොහොම ඉඳද්ද කොහොම වෙලා කොහොම ඉඳද්ද කියන සංකල්ප උදුරු වෙනවා. ඇයි? අතීතයේදී මේ වගේ නාම රූප දෙකක් තිබිලා තියෙනවා නාම රූප දෙක පිළිසඳ නොදන්නාකම නිසා සත්පුද්ගල දෘෂ්ටිය සත්පුද්ගල දෘෂ්ටිය මත තණ්හා උපාදාන දෘෂ්ටිය කෙලෙසියක් නම් තිබිලා තියෙනවා ඒ කෙලෙසෙම හේතුනා අද මේ මත්තමේ විඥාන ප්‍රතිසන්ද වශයෙන් හෙන්දේ කියන ටික පේනවා යාට එහෙනම් අද මම ඉන්නවද ඒ මම මොන වගේද කොහොමද කොහෙන්ද ආවේ ඔය කතා මොකුත් නැහැ තේන මෙතන නාම රූප දෙකක් තියෙනවා. ඉතින් මේ නාම රූප දෙක පිළිබඳ නොදැක්කොත් මේ විඥානයේ වාක්‍යයේ ප්‍රතිනන්දය වශයෙන් යනවා කියලා දැක්කහම මම නැරලා උපදීද ඉපදුන කොහේ උපදීද කොහොම උපදීද කොහොම ඉල්ල කොහොම උපදීද මේ ප්‍රශ්නයට ප්‍රශ්න නෙමෙයි. ඒක අහන්නවත් දෙන්නේ හිතන්නවත් හිතවත් උපදීද. ඒක කිසිම දෙයක් නෙමෙයි. සත්පුද්ගල භාවයෙන් රැවටෙනවා වෙන්න පුළුවන් නමුත් දික්ටි නැහැ. දික්ටි නැහැ. සත්පුද්ගල පුද්ගල හැදීම වෙන එක. ඒ සත්පුද්ගල හැදීම කියන්නේ මොකක්ද ගන්නවද? මේ කිසිම ආත්ම දෘෂ්ටිය සහ මේ ඔබ කියන්නේ අ සත්‍යයි කියන්නේ ඈ ආස්තිවාදය තමයි මම කියලා පෙනෙන එක. මම කියලා පෙනෙන ගතිය මගේ කියලා මගේ ආත්මය කියලා පෙනෙන ගතිය. එතකොට මේ මෙතනදී මේ සත්ව පුද්ගල ස්වභාවය අයිති වෙන්නේ සංහා කාම උපාදානයට. මේ කියන්නේ අදිච්ච සම්පන්න කෙනාට සක්කාය දිට්ඨි විසුද්ධිය සීලබ්බත පරාමාස කියන මේ දිට්ඨි සහගත කෙලෙස් එකක්වත් නැහැ. දිට්ඨි සහගත කෙලෙස් නැහැ. මේ ඔතේ කියන්නේ අහංකාර මමංකාර කියලා මම මගේ කියලා මගේ දුවා මගේ පුතා කියලා මේ සත්පුද්ගල සංඥාවක් තියෙන මේ සත්පුද්ගල සංඥාව මෝහය මුල් වෙලා තියෙන්නේ මෙතන. දිට්ඨිය මුල් වෙලා නැහැ. අන්තිමට තියෙන්නේ මෝහය මුල් වෙලා. එතකොට දිට්ඨිය දිට්ඨිය තිබුණ තමයි කෙර ඉඳන් ආපු දැන් ඉඳන් යන තැනකින් හිතන්න පුළුවන් නම් කෙනෙකුට සත්‍යයේ ගැන හෝ තමන්ගට දකින්න දිට්ඨිය දුර වෙන නැහැ කියලා. මම කොහෙන්දන් හරි ආවද නැත්නම් කොහාට යයිද අපි කර්ම කළා කොහාට හරි යන්න පුළුවන් දෙයිද? ඒ කියන්නේ ඔගොල්ලෝ හිතන්න ඕනේ අපි මරණය පස්සේ වැඩේ මැරලා උපදීද අරගෙන කියලා හිතන්න ඕනේ. නමුත් ප්‍රශ්න ඉතුරු වෙලා නැහැ. ඒකම කියන්නේ. ඒ කියන්නේ දැන් අපිට හිතේ හිතන්න පුළුවන්කම තියෙන නම් ඇත්තටම අපි දරුවා කොහේ උපදීද නැහැ නේද? කියලා හිතන්න ඉඳ තියෙන. ඒ කියන්නේ හිතන සිතුවිලි විතරක ටික කියන්නේ නෙමෙයි මම කියන්නේ. එහෙම හිතනකොට කමක්වත් ඇත්තට මේක ප්‍රශ්නයක් කොට දැනෙන්නේ නැහැ. දැන් හිතුවට කමක් නැහැ නමුත් ඒක තමයි ප්‍රශ්නයක් කොට දැනලා නැත්නම් එහෙම වචන කිව්වත් උත්තර ටික තමයි දෙන්නේ නැහැ දෙන්නේ මේකනේ. ඒක උත්තර ටික දෙනවා ප්‍රශ්නයක් නැහැ. උත්තර ටික නැතුව ප්‍රශ්නය ප්‍රශ්නයක්ම විදිහට තියෙන. ඇත්තටම අපි දැරලා කොයි උපදීද? ඇත්තටම අපි දැරලා කොහොමද උපදීන්නේ කියද දැනක නොදන්නා කමක ප්‍රශ්න තියෙන නම් විචිතිය. ඉතින් දෙකේ දිනා කියන්නේ හොඳට නැත්තම් උත්තර වෙනවා මොකද්ද? අපි වැඩලා උපදීද කියලා අහන්න බෑ. මොකද යන පටිසම්පාදයේ වෙනවා අද අවිද්‍යා සංඛාර තිබුණොත් සංඛාර උපාදාන තිබුණොත් මේ විඥානයේ නැවත මෞපසකට දැකගන්නේ නේද? කියන ධර්මතාවයක් වෙනවා නේද? විඥානයේ මෞපසකට නැත්නම් රූපයකට දැක ගන්නවා කියන නැවත නාම රූප වෙනවා කියන ධර්මතාවයක් තියෙනවා. තාක්ෂණේ තියෙනවා. ඔව් තාක්ෂණෙක උපදිනව නෙමෙයි. එතකොට දෙවියෙක් හැටියට උපන්න, බ්‍රහ්මයෙක් හැටියට උපන්න, තිරසංගත සතෙක් හැටියට උපන්න, මිනිසෙක් කියලා උපන්න කියන එක නැහැ. දැන් දෙවියෝ, බ්‍රහ්මයෝ, මිනිස්සුයෝ, නිවිසත්තු මේ ඔක්කොම දැනෙනවා. ඒ කියන්නේ පරිසම්පාදයේ තුන් වශයෙන් මතයනවා කියලා කිව්වේ අපි දෙවියෙක් කියලා කතා කරනකොට තියෙන ඇත්ත මේක නේද? ඒ නාම රූප දෙක නොදන්නාකම නිසා අවිද්‍යාව විතර පුඤ්ඤාති සංකාරයක් සිද්ධ කරගෙන ඒ පුඤ්ඤාති සංකාරක තණ්හා උපාදාන විශේෂ නිසා විඥානීය ධාතු ඇසුරු කරගෙන දැන් තේරලා තියෙනවා. ඒ නාම රූප දෙක නොදන්නා කම නිසා තණ්හා උපාදාන වෙලා එතනද නැවත මෙහෙම ගෙට පුළුවන්. අපි දෙවිය අපි අද දකින්නේ ගෙඩි පිටින්ම දෙවියෙක් නේ. නමුත් එතනද පටිච්චසමුප්පාදය දකින්නේ. ප්‍රඥා කියන තැනකට දකිනවා. එතන නාම රූප දෙක පිළිසිඳ නොදන්න අපිට මනසේ කියනවා තමයි නාම රූප දෙක පිළිසිඳ නොදන්නා කම නිසා ආනිජ්ජාදමත්මේ සංඛාරයක් හටගත්තා. ඒ සංඛාරයෙන් සංහව උපාදාන නිසා විඥානයේ ප්‍රණීත ධාතුවේ පිහිටනවා නේද? එතන දැන් මේ විදිහට විඥාන නාම රූප නැත්නම් නාම ධර්ම සිත්‍යයි ටික පවතී. ඒ සිත්‍යයි ටික නොදන්නා කම නිසා සංහව උපාදාන දලා නැවත ඒ විඥානයේ ප්‍රතිසන්දි වශයෙන් ආයත් රූප භවය හෝ කාම භවය හෝ එන්න පුළුවන් නේද කියලා දකිනවා. ඒකෝර ඉතින් තිවරණයක චක්‍රයට එනවා. ඒක ප්‍රඥේ උපන්නා හෝ ප්‍රඥේ නැතිුත වෙනවා නෙමෙයි. මෙහෙම ධර්මතාවයක් වෙන්න පුළුවන්. මානසික තේරසකට ඒ නිසායි අපාය නැහැ, දිව්‍ය ලෝකේ නැහැ, භක්ම ලෝකේ නැහැ කියලා කියන්නේ. අපාය තියෙනවා දිව්‍ය ලෝකේ තියෙනවා බ්‍රහ්ම ලෝකේ තියෙනවා කියලා කියන්නේ අවිද්‍යාව නැති කළා කුඤ්ඤාදි සංකාර අපුඤ්ඤාදි සංකාර අනිත්‍යදි සංකාර නැති වුණොත් එහෙම වෙන්නේ නැහැ කියලා දැකගෙන හිත තියෙනවා කියන්නේ ඉතින් ඔන්න ඔය පටිච්චසමුප්පාදයේ ගවේෂණය කළාම ඔය උත්තර ටික තමයි එන්නේ ඔව් මේ සමගි ජීවිතෙන් බලා ගන්නකොට මේ සත්‍ය බුද්ධ භාවය විස්තර කරන්න දෙයක් අවශ්‍ය නැහැ. මට මේ සත්‍යයක් වෙන පුද්ගලෙක් ඉන්නවා කියන එක ගන්න. මේ ටික තියෙන ස්පර්ශ ආයතන ටිකේ ඇත්තම දකින්න කියන දේ හේතු වෙනවා. මොකද මේ අර ලයිට් එක එක දිගට පස්සුලා තියෙනවා කියන සංඥාව මත මේ තියෙන්නේ. ඒක අවිද්‍යාව කියන තැනට හේතු වෙලා තියෙනවා. එහෙම නැතුව අද හැබැයි අපිට තියෙන්නේ දිට්ඨිය හේතුව. මේ කෙලෙසම පුද්ගල සංඥාවම එනවා හැමෝටම මෝහය අවිද්‍යාව කියන දෙකම සම්බන්ධ වෙලා නැහැ. දිට්ඨිය දුර්නකල කෙනාට අවිද්‍යාව මෝහය කියන එකයි දිට්ඨියයි හරහා තමයි අද බුද්ධ ධර්මය තියෙන්නේ. කෙනෙකුට දිට්ඨිය දුර වෙනවා නමුත් ඒ ආශ්‍රව මත ආශ්‍රව මත බුද්ධ සංඥාව කියන එක මේ සත්‍ය හැඟීම කියන එක තියෙනවා ඒක අවිද්‍යාව කියන කෙනෙක් අතර වෙයි මොකද මෙහි මම කියලා මාගේ කියන හැඟීම වගේ තමයි මේ පුද්ගල සංඥාව මේ මට්ටමට තියෙන්නේ. මම කියන එක අතහැරුණ දවසටයි මාගේ කියන එක නැති වෙන්නේ. මම කියන එක අතහැරුණ දවසටයි බාහිර පුද්ගල හැඟීම් කියන එක අතහැරෙන්නේ. එතකොට ඒ ටික ඔක්කොම තියෙන්නේ අර ස්පර්ශ ආයතන 6 එකට වෙච්ච කම තියෙනවනේ. මං කියේ ගිනි වලල්ලක් තියෙනවා වගේ සැනක සිද්ධිය මතයි මේ කියන්නේ ඉන්න කෙනාමයි පේන්නේ, පේන කෙනාම හිතන්න පුළුවන් කියන මට්ටමේ මට්ටම. හැබැයි රූපයගේ රූපයෙන් පුද්ගල භාවය පෙනෙනවා කියන මට්ටම ගෙවෙනවා අනාගම වෙනකොට. නම් නාම ධර්ම තුළ සත්‍ය පුද්ගල හැඟීම කියන එක මම ඉන්නවා කියන හැඟීම කියන එක තියෙනවා. ඒක එතකොට ඔය බාහිර තිබුණ සත්‍ය පුද්ගලකම ඔක්කොම ගොමුල තමන් පුද්ගලයා මම කියන තැනට යනවා. අරියත්ය දක්වාම කියන මම කියන හැඟීම. ඒකයි අවිද්‍යාව තන දක්වා හැකිලා තමයි ඒ කෙලෙස් කියන්නේ. ඒ කෙලෙස් උපාදාන වල කියන කාම උපාදානය අතුරු කරගන්න. ඒකම කියන්නේ. බලනකොට මම රැකේ නේද? එතකොට ඒ අපිට තියෙන ඒ දැක්කේ ධර්මය හදත් දැනගත්ත දැනුම මම ගතියක් සම්බන්ධ එතකොට ඒ සමගම ඒක විඥානය අධ්‍යක්ීමක් කියලා කොහොමද නෑ තාම කනදාන් හිතන්නේ මම කියන එක එහෙම පුදුමයක් එහෙම නෙමෙයි විඥානයේ දෙන මම ගතිය මේ අතීත සම්පන්න ධර්මයේ විදිහට දැන් ඒක මේ මම ගතියම ගතියක් කියලා බලන ගතියක් තියෙනවානේ. අන්න ඒ ගතියට නිකන් ඒ ප්‍රඥා ගතියට සම්මාදිට්ඨි ගතියට මම ගහනවා. හරි. ඒක මේ මතයෙන් දුර වෙන්නේ නැහැ. මොකද අපි කියමු මොකද කියන්නේ ඒ බොර පාට ගලාගෙන යන වතුරකට ඔකොල්ලෝ ඔය පොඩි ඉතාමත් පිරිසුදු වතුර කොක්ටේල් ටිකක් හලන්නකො මේක පිරිසුදු කරන්න කියලා. මොකද වෙන්නේ? ඒ අපි ගහපු වතුර ටිකක් ගොරපාට හැමලා යනවා මිසක නැති වෙන්නේ ඊට පස්සේ ඉතාමත් පිරිසිදු මහා වතුර පාරක් ගලනකොට බොරපාට වතුර කොක්ටේල් අරගෙන ගිහිල්ලා හලන්නකො මේක බොර කරනවා කියන එක පිරිසිදුලා. මේ ජීවන සහගත, දෘෂ්ටි සහගත, කෙලෙස් සහගත ජීවිතේ පුරා ගැටලා තියෙන අතරේ ඉඳලා හිටලා අපි ධර්මයේ ටිකක් මෙහෙය කළාට අර කෙලෙස්ේ මතමයි තියෙන්නේ මේ මේ වචනේ ඊට අනුගතවම තමයි යනවා මිසක මේ වත්තම විතරක් මම කියන හැඟීම අයි වෙලා පේන්නේ නැහැ. ඒකවල පරිසම්පාදයේ තේරෙන කම දැනෙන කමත් එක්ක තමයි මම ඉන්න ඔළුවේ තේරෙන්නේ. ඔබ අන්තත්‍ත්‍ය මේ සම්පූර්ණ නීවරණ ධර්ම කෙලෙස් ධර්ම දුරු කළා. පුද්ගල භාවයේ නැතිම තැනකට ගියාට පස්සේ මම කියන වචනේ කතා කළොත් අදහස එකදුව ඒකද මම නොවෙනවා කියන දැන කිම්ම දැනෙනවා මිසක මම කියලා තේරෙන්නේ නැති මට්ටමට එනවා. ඒ නිසා මේ මට්ටමේදී එහෙම දැනීම පුදුමයක් නෑ මොකද මේ ඉන්න භූමිය නිසා අපි තාම කාමවචර මට්ටමේ කාමවචර සිත් වලින් මේ කද්දසික කරන්නේ යම් දවසක් කියන මෙහෙම කළා කළා කළා මේ කාමවචර මට්ටම වැකිල ධ්‍යාන මට්ටමට එන මට්ටමම ඒ මට්ටමේ චිත්තචෛතසික ටික උපදින කොටයි ඔතන දහම මෙහෙ කිරීමත් එක්ක මම ගතිය රැඳෙන්නේ නැහැ ඒක මෙහා රැඳෙනවා කියන එක නවත්තන්න බෑ ඒ දැනෙන ගතියත් ඒ ඒකත් පටිච්ච සම්පන්නයි කියලා හිතන්න. ඒකම බලන්න. මොකද අවිද්‍යාවක් කියනනම් ඒ නොදන්නාකමක් තියෙනම් ඒ නොදන්නාකමත් හේතුත්වය. මොකද්ද? යතහ භූත ස්වභාවයේ නැතිකමයි අවිද්‍යාව කියන්නේ. නැති හේතුය බලය තමයි විද්‍යාව නැතිකම හේතුය අවිද්‍යාව. අවිද්‍යාවට හේතුව මොකද්ද? විද්‍යාව නැතිකම. ඒ අභූත ස්වභාවය. නොදකින සම්මා දිට්ඨිය නැතිකම හේතුව මොකද්ද? අවිද්‍යාව. අවිද්‍යාවට හේතු නැත්නම් ප්‍රාප්තිය මොකද කියන අපි ආශ්‍රව නිසා අවිද්‍යාව ආශ්‍රව හේතුය අවිද්‍යාව. ඊට පස්සේ අවිද්‍යාව දුරු කරන්න අපි විද්‍යාව ඇති කරගත්තොත් විද්‍යාව සම්මා දිට්ඨිය කියන එක ඒ සම්මා දිට්ඨිය හේතු ප්‍රත්‍යය. සත්පුරුෂ ඇසුර සද්ධර්ම ශ්‍රවණය යෝනිසෝ මනසිකාරය කියන මේ හේතු ටික නිසා මේ සම්මා දිට්ඨිය. එතකොට ඇත්ත ඇති දකින්න තමයි. එතකොට ඒකද පුද්ගලයේ සත්‍යයක් නෙමෙයි කියලා මොන තියෙනවා. එතකොට මේ හේතුඵල ධර්ම දන්නා වූ මේසික සම්මාදිට්ඨිය කියන එක හේතු ප්‍රත්‍යයෙන් කියලා දන්නේ. එතකොට මොකද කියලා නෑ. ඒ ටික දන්නා කවුද හේතු ප්‍රත්‍යය? කියනවා හරියට. ඔබට කියනවා සත්‍යපද සම්බිදා කියලා තියෙනවා. ධර්මයේ ඥානයක් තියෙනවා, අර්ථේ ඥානයක් තියෙනවා. සත්‍ය ධර්ම විරුද්ධ හදලා කියනවා මේ ධර්මය නිසා මේ අර්ථය දෙනවා කියලා තේරුම්ගන්න ඕනක් තියෙනවා. ඥානයේ ඥානම් පරිභාන පරිසංවිදා මේ හේතුඵල ධහම පෙන්වන නෝනක් තියෙනවා හේතුපත් සම්බන්ධයි කියලා දන්නවා. හේතුවක් දන්නවා ඵලයක් දන්නවා මේ හේතුව නිසා මේ ඵලය ඇති වෙනවා මේ ඵලෙට මේ හේතුයි කියලා පෙන්වන නෝනකුත් තියෙයි. මේ හේතුඵල ධර්ම මේ හේතුඵල ධර්මයි කියලා පෙන්නන නුවණක් තියෙනවා ඒ නුවණ හේතුඵලය කියලා දැක්නකොට කුසලවාදී ආදැරෙනවා ඒක දක්ෂින මට්ටම හෙන්නකොට තාම හිතනකොට හිතන මට්ටමේදී ඉන්නවා මේ හේතුඵල ධර්ම දන්නා වූ කම හේතු ප්‍රත්‍යය කියලා ගැදී තමයි ඒ කෘත හේතු ප්‍රත්‍යයෙන් දෙකම බලන්න තව ටිකක් යනවා මේ ටික අපි බලනවානේ බලනකොට පුද්ගලයන් ලම්බවසක් තියෙනවා මේ හේතුව නිසාමයි මේ නෝන කියලා ඵලයේ දැනෙන මට්ටමකට යන්න ඕනේ. එතකොට උත්සාහය නැහැ. එතකොට තමයි පුද්ගල භාවය නැති. හරි. දැන් එතකොට පටිච්චසමුප්පාදයේ ඔයගොල්ලෝ දැනට තියාබා සබා ගන්න පටිච්චසමුප්පාදයේ කියන එක මහා සාගරය වගේ ටිකක් පරියායකින් නිෂ්පරියායකින් තමයි ওই වචන ටික තියෙන්නේ. ඕක ඇතුළේ තව උඩ විස්තර කරන්න ඕනේ දැනගන්න ඕනේ අපි. නමුත් කොයි විදිහට දැනගත්තත් කොච්චර විස්තර කෙරුවත් අනන්තමය ප්‍රවේදයෙන් විස්තර කෙරුවොත් අන්තිමට එන උත්තරය කොයි දැන් අපි කතා කරන්නේ. කුබ්බක් මේ කම්සම්පාදයෙන් එන්න තියෙන උත්තරය මොකද? කුබ්බක් ඥානයෙන් එන්න ඕනේ, අපරන්ති ඥානයෙන් එන්න ඕනේ, කුබ්බක් අපරන්ති ඥානයෙන් එන්න ඕනේ. පටිච්ච සම්පෝධ ධර්මයෙන් මේ පටිච්ච සම්පෝධ ධර්මතාවයක් මේ කියන නුවණ ඇවිල්ලා තියෙනවා. ඔන්න ওই ටික ගන්නයි පරිසම්පාදයේ කළේ. ඒකවල කුම්භස්සේ කංකතිය අධර්ම අපරාධේ කංකතිය අධර්ම කුම්භස් අපරාධේ කංකතිය අධර්ම පරිසම්පාද ධර්මයේ සංගති කියන ටික සැකසංගා කියන ටික අතහැරන විදිහට වුණා නම් හරි. ඒවනේ. ඒකවල පරිසම්පාදයේ ගැලියේ ඔන්න ওই ටික ගන්නයි කියන උත්තරේ පදා ගන්න. ඒ උත්තරේ ආපු කෙනා සුදුසුයි. ඒ කියන්නේ බෝඩ් එක ගලුවා දැන් සුදුසුයි වත් එකක් නැගිටින්න. ඒ කිව්වේ දැන් මේ ටික දැනගත්ත කෙනා සුදුසුයි භාවනා කරන්න. ඒක දැන් එයා දන්නවා කරන්න ඕන එක. හරියටම දැනගෙන තියෙන්නේ මේ සත්පුද්ගල වර්තමානයේ අවිද්‍යාව නැත්තම් විද්‍යාව උපදව ගන්න මේ නාම රූප දෙක නාම රූප දෙක හැටියට සත්‍වාකාරයෙන් පිළිසඳ නොදක්කොත් ඒ අවිද්‍යාවෙන් තව සත්‍ය පුද්ගල කියලා පෙන්වනවාමයි. එතකොට මේ සත්පුද්ගලකම එයා සංකල්ප දකින්න මොකද? මේ නාම රූප දෙකෙන් දැනෙන අවිද්‍යාවේ කෘත්‍යයක් අවිද්‍යාවේ වැඩක් මේ පුද්ගලික සත්‍ය කියලා කියන්නේ. සංහව උපාදාන භවයේදී දන්නවා මොකද්ද? සත්‍ය පුද්ගලික කියලා දෙන්නේ හිඳයි සංහව කරලා උපාදාන වෙලා තියෙන්නේ. ධර්මයේ කෙනෙක් දෙන්නේ හිඳයි සංහව කරලා තියෙන්නේ. ධර්මයේ කෙනෙක් දෙන්නේ හිඳයි මගේ කියලා අරගෙන තියෙන්නේ. ඒ හිඳයි භවයේ ධර්මයේ ඉන්නවා හිතින් තේහි කරුවත් ඇහින් කරුවත් ධර්මයේ ඉන්නවා කියන මත්තම තියෙන්නේ මට මගේ දරුවා කියලා උපාදාන වෙච්ච නිසායි. උපාදානය වුණේ දරුවන්ගෙන් කැමැත්ත නිසා. කැමැත්ත ඇති වුණේ දරුවේ හිතපු නිසා. දරුවේ කැමැත්ත මොකද්ද? අවිද්‍යාව නිසා. අවිද්‍යාව හැදෙන මොකද්ද? මේ විද්‍යාව නැති නිසා නාම රූප දෙක නොදන්නාකම නිසා. එතකොට දැන් මේ දරුවේ ලෙඩවීම නිසා, මහලු වීම නිසා, දරුවා නැරීම නිසා විඳින දුක් ටික අර නාම රූප දෙක වෙනස් වීම විදිහට දුකන්නේ අවිද්‍යාව ප්‍රත්‍ය නිරුද්ධ දුක ජරා මරණ දුක. මේ ටික. මේ ජීවිතයේ ජනමනසෝපකම්පේ දුක් දෝමන සුපායාස විකල දක්වන්නේ ප්‍රතිසංයෝජන ජනමන දුක් කියලා එක්කෙනෙක් තමයි පන්තික දෙආකාරයෙන් ජනමන දුක් කියන්නේ. ඇයි? මේ දරුවා කියන කාරණාවම සිහි කළා මරණ සම්මත නැවත ප්‍රතිසංයෝජන විඥානය කරගන්න. ඒකයි මම උපදිනවනේ මේ කර්ම නිමිත්තම මේ කෙලෙසේම මේ භවයේ හේතු වෙන ඇතිකමත තියෙනවා තියෙනවා කියන කාරණාව හේතු වෙනවනේ ඔයගොල්ලන්ට දෙකල යන්නනේ. ඒ වගේ තියෙනවා කියන කාරණාව සිහි කරලා ප්‍රතිහතරේ යන්න. ඒකෙදිත් දැන් මරණාසන්න මොහොතේදී ඒක මොන විදිහට නවත්තන්න බැරි විදිහට ඒ කියන්නේ උලට සත්‍යම වතුර පිපාසයක් හැදෙනවා නම් ඒක දිලෙන්න තරම් හොඳ වතුර වලකුත් තියෙනවා කියලා තේනවා නම් වලක් හඳ කවුරුකුත් නැත්තම් බොන්නත් පුළුවන් කියලා හිතනවනම් ඔයා ඉන්නවද? ඔහොම ඔය වගේ තැනකින් තමයි ජීවිතයේට මේ කර්මයන්ට සම්බන්ධ වෙන්නේ. මොකද බහුපක්ෂය જાති දැන් අස ඕගලන්ට තියනවා තියනවා තියනවා කියන මේ නිමිති දිහා බලනකොට ඕව හැම එකක්ම හැම වෙලාවෙම ඕන දෙන්නේ නැහැ. අවශ්‍යතාවය දැනෙන්න ඕනේ. දැන් විතර බහු ගුඩෝ කියලා කියනවා. ඕව අවශ්‍යතාවයට දීප පත්තු කරගන්න ඕන වෙන වෙලාවට ගිනි පෙට්ටිය පොදන්න තිබ්බේ කියලා දීපලා එක ගන්න යනවා. එහෙම නැතු හැම වෙලාවෙම මේ මේ මේ මේ ගිනි පෙට්ටිය ගන්න යනවා. එහෙනම් ඒක උඩ කිස්සක් කියන්නේ විදිහේ මේ ගිනි පෙට්ටියම ගන්නවා ආයෙත් බෙදන්න ගිනි පෙට්ටියම ගන්නවා කියන දේ ජීවිතන. භවපච්චය යටි ඕගොල්ලෝ ජීවිතයේ තියෙන භවය ඊට පස්සේ හොද්ද ලිපේ තිබ්බට පස්සේ තමයි හැන්දේ අවශ්‍යතාවය වෙන්නේ. එතකොට තමයි ජීවන හැන්දාකට සංගලගත්ත අපිට විවේකවත්. අත්වල අරගත්ත හොද්ද හේතුව ඒක තියාගේ දුනා. එදිනෙදා ජීවිතයට අවශ්‍ය කාරණාතික වටපිටාව කියලා තියෙන්නේ. අවශ්‍ය වෙලාවට විතරයි ඒක ගන්න අරගෙන අපහු කියනවා. ඒ වගේ මරණාසන්න මොහොතේදී ඔක්කොම පිට ගන්න ඒ කැමැත්ත අදාළ විදියට අවශ්‍ය විදියට මේ අවශ්‍යම ගන්නවා. ඒක ගන්න හේතු වෙන්න පුළුවන් ආසන්නම කරුණ. සමහර විට ඒක ළඟම හේතුව ළඟම සිත උදව් වෙන්න පුළුවන්. ඒ මත්තමට තියෙන එක කොට පිටක් නල්ලලා දෙන්න. එහෙම නැත්නම් කාලය පුරුදු කරපු එකක් ඉදිරියට ඇවිල්ලා ඒකෙන් කොට පිටාවේ තියෙන එක අල්ලගන්න පුළුවන්. එහෙම නැත්නම් මූල ධර්ම ටික දැඩි කර දැඩිව කරපු එකක් වෙන්න පුළුවන්. හිතට නරක ධර්ම දැඩිව කරපු එකක් වෙන්න පුළුවන් ඉතින්. අන්න ඒ වගේ අපිට ඕනෝගේ හැන්දට ජීවිතයේ මතක් අවශ්‍යතාවයේ ඒ විදිහට තමයි තේරෙන්නේ. එතකොට ඒක ගන්න යනවා. දීපපත්ත කරගන්න ඔක්කොම ටිකත් ඕනෙකමක් තියෙයි ජීවිතයේ තේනේ නොගෙන ඉන්නවා. කියලා දෙන්නේ එනවා. ඒ නිසා ඉතින් ඕගලන්ට කොච්චර අවශ්‍යතාවය තිබුණත් එහෙම එකක් නැත්තම් ගන්න යන්න දෙන්නේ. නමුත් මේවත් එතකොට අවශ්‍යතාවක් නැහැ. යන්නේ මිදිත් නැහැ. කියලා මම කියන්නේ. ඉතින් මේ ඇත්තටම අපි භාවනා කරනවා කියන ටික ගත්තාම අනිත් ඒවා ඔක්කොම කතා ටික අතරින් දුප්පත් සම්පෝධි සිද්ධිය දකින්න. ඔන්න ඔය ටික තමයි ජීවිතයේ හරය. ඒ කියන්නේ භාවනා ක්‍රමයේ හරය. ඔය පටිච්චසමුපාද අවබෝධයෙන් තොරව භාවනා කරන වරන් අපි බෝඩ් එක බලන්න තු බස් එක කරනකොට තියෙනවා. දැන් ආවුදුනේ මේ මේ මත්තමේදී බස් එක පහු කරගෙන යනවා දැන් කොහාටද යන්න ඕන කියලා අහන්න දී. එතකොට. <laughs> දැන් මේ බස් එක මෙතන නැගිට්ටෝ මෙතන ඉඳලා දැන් කොහාටද ආවුදුනේ යන්න ඕන කියලා අහන්න වෙනවා. ඇයි ඉතින් බස් එක නැග්ගේ බෝඩ් එක බලන්න බස් එකක් යනවා. දැන් මේ මේ හැදී පහ වුණා. දැන් මේ මේ මේ හැදී පහ වුණා කිය කියලා ඇඳ වෙනවා. ඉතින් දැන් එනේන බස් එකට අපි නැගින්නේ නැහැ නේද? අපි ගමනක් ගියාම අපි නැගින්නේ අපේ ගෙදර ගාවෙන් බහින්න පුළුවන් ඒ හරහා යන වාහනේ බස් එක බලලා නැගින්නේ. ඒ වගේ ඉස්සෙල්ලා අපිට අවශ්‍ය වුණේ මොකද්ද මේ සත්‍ය පුද්ගල ආත්ම භාවයෙන් මේ ජනමරණ දුක මිදෙන්න නම් මේ දුක ඇති වුනේ කොහොමද මේ දුක නැති වෙන්නේ කොහොමද කියලා හොඳට උඩ උඩට පහතට ගවේෂණය කළා ඊට පස්සේ උත්තරය එනවා එහෙනම් මෙන්න මේ වැරද්ද තිබුණේ හින්දා මේ දුක ඇති උනේ මේ වැරද්ද නැති කළාම දුක නැති වෙනවා ඉතින් මෙන්න මේකයි කරන්නේ හරියටම අල්ලගන්න ඒ සඳහන් කරන්නේ ඊට පස්සේ මොකද්ද එහෙනම් මේ සීල සමාධි ප්‍රශ්නේ ඊට පස්සේ එහෙනම් මේකම සිල්වත් වෙනවා. මේකම සමාධි බලන්න. මේකම විදර්ශනා කරන්න. අර අපි කිය කම්මලේ වැඩ ටික තියෙනවා මේ එතකොට. ওই ටික කළා එන්නේ මොකේද නම් තියෙනවා. නාම රූප ටික බලන්න. නාම රූප ටික දැල්වියයි අන්තිමට උත්තරේ කියනවා මෙන්න මේක. අපි ওই කියේ කලායතන, නිරෝධී ස්පර්ශ ආයතන ටික දෙන්නුලා දකින්නවා කියන්නේ. මෙන්න මේ ටිකේ උත්තරේ එනවා එතකොට. හරි එතකොට ඔන්න පටිච්චසමුප්පාදයේ කියන්නේ නෑ. ඉතින් පටිච්චසමුප්පාදයේ කියුවාම මේ මහ විකාරව ධර්මයේ කියලා දකින්නේ. ඒකේ සාමකද කියන ප්‍රශ්න තියෙනවා. දැන් අපි පටිච්චසමුප්පාදයේ දැන් මාර්ගය ඒ වගේ ස්නේහයක් ඇති සම්සන්දේ කොළුවේ ඒකමද හාමුදුරනේ මේ මාර්ගය කියන එක ඇත්තම කියන්නේ එහෙම නැත්නම් අපේ හිතේ වෙන විස්තරයක්. මේවා මේ මාර පංච මාර්ග ජීවමාර්ග ප්‍රාණ කියන්නේ කියන්නේ භාග්‍යවත් මාසේ පස් මාර්ගම් දිනවා කියලා. මාර්ගය කියනකොට මාර්ගයේ පස් දෙනෙක් ඉන්නවා. ඛණ්ඩ මාර්ග, ක්ලේශ මාර්ග, අභිසංස්කාර මාර්ග, මච්ච මාර්ග, දේවපුත්ත මාර්ග කියලා. මාර්ග කියලා කියන්නේ යම් ධර්මයක් නිසා මරණයට පත් වෙනවා නම් මරණය හෝ මරණ මරණය කියන ප්‍රඥාක්තිය නොවිපනවා නම් මරණයට පත් වෙනවා යම් ධර්මයක් යම් කෙනෙක් නිසා මරණයට පමුණවන්න උපකාරී වෙච්ච ධර්මයට මාරය කියලා කියනවා ඈ දැන් එතකොට මේ වාහනයක එහෙම යනකොට කියන්නේ මේ කලින් යනකොට මාර්යා එනවා වගේ කියන නේද? එතකොට මේ මොකද මරණය හෝ මරණ තෘප්තිය කරන එක. එතකොට කන්ද මාර, ක්ලේශ මාර, අභිසංස්කාර මාර, මච්චු මාර කියලා කියනවා. ක්ලේශ මාර කියලා කියනවා මේ තණ්හා, උපාදාන වගේ කෙලෙස් ටික ඇතිතා සතර ජරා මරණයන්ගෙන් මිදලා නැති නිසා ජරා මරණයට පමුණුවන නිසා ජරා මරණයට යොමු කරන ධර්මයක් නිසා මරාව මරණය ගෙනත් දෙන මරණයට යොමු කරන මරණය නොමුදවන ධර්මයක් කෙලෙස් ටික නිසා කෙලෙස් වලට කියනවා මාරයි කියලා. කෙලෙස් කියනකොට කොහොමද අපි වඳුරගන්නේ? ඒක එක සිත්ක අවස්ථාවක් ඇති වෙන ගතියකින් දකින්න එපා. සමස්තයක් වශයෙන්ම සම තමන්ගේ හිත දැනලා බලන්න මොනතරම් දේවල් වලට අපේ හිතේ කැමැත්තක් ගැනීමක් ඇති වෙලා තියෙනවද කියලා. දරුවෝ, ගෙවල්, දුරවල් ඉතල මේ යායකට අල්ලා බලන්න මේකට මෙන්න මේ ගතියටයි සිතේ ලෝභකම තියෙනවා කියලා කියන්නේ. එහෙම නැතුව මේ අවස්ථාවට මේ එක වස්තුවක් දැක්කම ගන්න හිතෙන තරකින් විතරක් නෙමෙයි. ඔහොම ඔහොම ඔහොම ඔහොම ගති එකතු වෙලා යායකට පේනවා. සිටි. මේ අවස්ථාවට ගෙනෙන වස්තුවේ රෝගේ නැති වුණාට එහෙම මෙහෙම මේ රූප දිහා බලනකොට චක්කු විඥානේ දැන් මේකේ ලෝභයක් කියනවා උපේක්ෂා සාගතයි. එතකොට නමුත් අරමුණෙන් අරමුණ විස්තර කිරීම කරන්නේ නැතුව අරමුණක තියෙන සාවකාලික ලෝභයේ දේශේ මෝහය කියන තැනකින් විස්තර කරන්නේ නැතුව සමස්තයක් වශයෙන් මුළු ජීවිතේම අල්ලල බලනකොට යම්තා කැළෙන දැඳෙන දේවල් තියෙනවා නම් එයාට කියන සමාජීය පුද්ගලයා රාග රහිත පුද්ගලයා කියලා. ඒ කියන්නේ ඇලිලා ඉන්න පුද්ගලයෙක් කියලා කියන්නේ. එතකොට මේ ඔන්න ඔය ඕවල කියනවා කාමේ. නැත්නම් මොන මට්ටමද කියනවා? ක්ලේශ කියනවා. එතකොට ඔය හිතේ අමනාපකම් එතකොට රවටෙනකම් ඔය ඊර්ෂ්‍යාව එහෙම මෙහෙ කියව අපි ඔය කියන්නේ ලෝභ දේශ මොහ තණ්හා උපාදාන එතකොට ඕග යෝග ග්‍රන්ථ නීවරණ සිටිය එක එක දේව ඉතින් හැබැයි ওই එක එක දේකෙම එක එක වැඩ කරනවා. ඔය කෙලස් කෙලස් ටික ගත්තාම හැමදාම එයා අපේ ජීවිතයෙන් වැඩ කරනවා කියනවා. දැන් සංහාව කරපු වැඩේ තමයි හොඳම වැඩේ. සංහාව අපේ ජීවිතේ කරලා තියෙන වැඩේ දන්නවද? දාසිභාවය. වැඩකාරකමට අරගෙන තියෙන යාකි. කෝකේ කියන එක කරලා තියෙන වැඩේ දන්නවද? කර්මාංශය දුර කුලියක් කරලා යොදවනවා. හරිද? මේ යෝගය කියන්නේ ගහගෙන යනවා. යෝගය කියන්නේ යොදවනවා. අපි කියමු දැන් ඕගොල්ලන්ට බාහිර දේවල් වල නොරවටි ඇත්තටම සිහියෙන් නුවණින් ඉන්නවකම තියෙයි. නමුත් ඕගොල්ලන්ට ඕනේ වුණා කියලා හරියන්නේ මේ කෙලෙස් ටික තියෙන මොකද්ද? යොදවනවා කෙලෙස් වලටම යොදවනවා. රූප බලපන්, සද්ධාහපන්, මෙහෙම කරපන්, අර දෙයක් ගන්න මෙහෙම කරන් කියලා ලෝකේ දේවල් වලටම යොදවන දහම අතහැරවනවා. ඔය ගතියට කියනවා මොකද කෙලෙසියක් කියලා. ඕක කියන යෝග කියලා. හරිද? ඒකට දෙන්න නොවි ඉන්නවනේ කම කියනවා. නමුත් ඉඳලා ගහගෙන යනවා. ඒකට කියනවා ඕවි කියලා. මම කිසි කෙනෙකුට තරහ ගන්න නැතුව ඉන්නවා. අදින් පස්සේ කියලා හිතාගෙන මොන්නේ ඉන්න බෑ. මම දැකපු ගමන් බයිදේ. ඒකෙන්ද කොහොමද ඒ කියන්නේ දැන් වතුරේ ගහගෙන යන කෙනාට ගහගෙන යන්න නැතුව ඉන්න ඕනේ. නමුත් එයාට ඉන්න ඕනේ කිව්වට ඉන්න පුළුවන්ද? ඒක ඒ වගේ ওই සිලෙස් වලින් වැඩ කරන එක කියලා ඕක කියනවා යෝග කියනවා. උපාදාන කියලා කියන්නේ මොකද අල්ලගන්න. එතකොට උපාදානය කියන්නේ අල්ලගන්න මොනවද අල්ලගන්නේ? ඈ රූප වේදනා සංඥා සංකාර විඥාන රූපයක් වේදනාව සංඥාව සංකාර රූපෝලට තණ්හාවේ වේදනාවට තණ්හාවේ නෙමෙයි උපාදාන වෙන්නේ දැන් අප ඔතන ඊගාව තියෙන අපේ වැඩි දැන් අපේ හිතාගෙන ඉන්නේ බාහිර වස්තුන්ට තියෙන තණ්හාව නිසා අපි ඒ වස්තු අල්ලගන්නේ කියලා නේ දැන් අපේ කැමැත්තේ නැති වස්තු අහුවෙලා නැද්ද අපිට දැන් ඕගොල්ලන් ගෙදර වත්තේ තියෙන සාමකොල්ලක් එතකොට බොරුළු කැට ඕව කාගේ? අපේ. අපේ. එතකොට ඕව අහුවෙලා තියෙන කොහොමද? හැම වෙලාවෙම සංහා පච්ච උපාදාන කියලා දකින්නවා. වස්තු පච්ච උපාදාන කියලා කොහොමවත් නැහැ. මේ බඩු බාහම නිසා උපාදානය බලවන්න බෑ. මම අර උපමාවක් කියන්නේ අහලා තියෙනවනේ අපිට හදිස්සියේ යන්න වෙනවා නැවක නැගලා අපි ගමන. යනකොට නැව හදිස්සිය අතරමඟදී ගල්පරයකට ඇහැක්කිලා කුඩුවල වතුරට වැටෙනවා. දැන් නැරෙන්න හදනකොට රබර් කෑලි ටිකක් ගිනි කෑලි ටිකක් හරි කොට කෑල්ලක් හරි පාවලෙන් හැප්පෙයි අසුචි කෑල්ලක් කිව්ලා පාවෝ හොත්තට රබර් කොට කෑල්ලක් එනවා රබර් කෑල්ලක් එනවා හොඳ ලොකු කොට කෑල්ලක් එනවා අල්ලන්න දෙයක් නැහැ දැන් යව කුඹිලා වතුරට වැටිලා දැන් වතුර පෙවි පෙවි පෙවි පෙවි ඉන්නේ දැන් අල්ලගන්නවද නැත්ද ඒ කියන්නේ ඔගොල්ලෝ කොටේක ආසාව කොටේක ආසනෙන් අල්ලගත්තේ ජීවිතේ ආසාවෙන් නෙමෙයි මේ පැත්තට තියෙන දේ නිසා නෙමෙයිද බාහිර ඇල්ලන්නේ ඒතකොට බාහිර පැත්තට කියන ආසාවෙන්ද ඒ බාහිර ඒ කොටේ කියන තණ්හාව නිසා කොටේ උපාදාන කළාද ජීවිතේ තියෙන ආසාව නිසා කොටේ ඇලුවා. මේ හැම වස්තුවක්ම දකින්න තණ්හා පත්‍ය උපාදාන. බාහිරේ අහුවෙන්නේ මේ පැත්තට කියන නිසා. මම හින්දායි මට දැනසිල්ල පිණිස පවතින හින්දායි මගේ දරුවට කැමති. මගේ ගෙදරට කැමති. මොකද මේ වෙන යහපතක් මට ලබා ගන්න පුළුවන් කම හින්දා මේකත් කියන හින්දා මේ අල්ලලා තියෙනවා. නමුත් අපි ඕක දකින්නේ හරියට කොටේෂන් කියනත් නෑ කොටේෂ් 50 කරලා හින්ද කොටේ අල්ලලා වගේ දැන කියන්නේ. එහෙමද තුතලද? එතකොට මේ බාහිර වස්තු අල්ලවන ගතියට කියන උපාදානය කියලා. ඒකයි උපාදානයේ හේතුව දැක්කම තමයි හරියට උපාදානය කියන එක දැනගන්න පුළුවන්. සංහාපච්ච උපාදාන. ඔන්න ඒකට කියනවා උපාදානයට කියනවා මොකද්ද? දැඩිව අල්ලනවා කියන වැඩේ කළා. නීවරණ කියන එකට කියනවා මොකද්ද? යමක් බලන්න හැදුවට පේන වහන. වහන ගතිය තමයි නීවරණ. දැන් මේ රූපේ දැන් මේ රූපේ ජාතිංසාකාර ස්වභාවයේ ආහාරයෙන් හැදිලා පවතින කුම්ප කොටස් සිද්දක සත්ව පුද්ගලයේ කියලා අනා නොවන අනාත්ම ධර්මතාවය හිතන්නකො බලන්න. ඒක තේන්නේ මම කියනම තේන්නේ. නාම රූප දෙක බලන හැදුවට තේන්නේ පුද්ගලයේ කියලා තේන්නේ. පවතින ස්වභාවය තේන්නන්නේ වෙන එකක් කියලා වහන. ඒ වහන එකට කියන නිවාරය. මේ බැලුවට පේන්නේ නැත්තේ කොයි ලක්ෂණ නිසා. එතකොට ආවරණීය ධර්ම කියනවා. නීවරණ කියලා කියන්නේ මොකක්ද? නිවනාවරණය කරනවා කියන්නේ මනාව ආවරණය කරනවා. හොඳ තමයි එයාගේ වැඩේ එයා හොඳටම කරනවා. ඔය වගේ ඔය කෙලෙස් වල නම් වැඩිලා කියන්නේ එයා කරන වැඩවල. ඉතින් හොඳම වැඩේ කරන එක තමයි මොකද්ද? කන්නාව. එයා කරන්නේ මොකද්ද? දාසි භාවය. දැන් විතර වැඩකාර කෙනෙක් හිටියොත් අපි කියමු ළමයි කඩේට ගිහින් එන්න උත්සුත් දැන්නේ කඩේ ගිහින් නේ. ඇවිල්ලා බඩු ටික තියෙනවත් එක්කම කිව්වොත් ළඟ වෙන නිදුලසු බල ගන්න ඕනේ එකක් කරා. ළමයි දැන් ඔය රෙදි කොහොමද ගන්න දුන්නොත් එකක් කරා. ඒක ඉවර වෙනවත් එක්කම ඒ සංකෝච බුදු දාන කිව්ව ඒක රවල බල බල නැති දැන් ඔටි වරත් එක්කම මේ ගහේ අපිට කපවපන් කිව්වොත් එකක් කරයි යකින් දැන දැන ඊට දැන් ගේ අතුරපන් කිව්වොත් ආන්නේ වාරේ මහු තුන හතරක් යනකොට මේ බාහිර වැඩකාරයන් මොකද කරන්නේ ගහලවත් දැනලවත් යනවා හොයන්න එතකොට මේ ඒ වැඩකාරය ස්වාමියාට ගොඩාක් සීකරු නෑ. එයා ඒ කියන්නේ හොඳට කලකනවා, ප්‍රිය වචන කලකනවා නම් ඉඳලා හිටලා වැඩ කියන්නේ නිවාඩුවක් දෙනවා නම් එයා ඒක හෙමින් හෙමින් කරනවා. නමුත් අසරත් නැතුව කොහොම කළොත් ඔය වැඩකාරය දෙන්නේ. යම් වැඩකාරයෙක් එහෙම කරද්දිත් ඉන්නවනම් නියම දාසය නේ. ඒ වගේ ඕගොල්ලන්ට අපි තමයි නියම දාසය. මේ සංහාව. එයා කියනවා දැන් මෙතන පාළුවේ කන්නේ පොඩ්ඩක් අහිට බලන්න කියනවා. එයා කියනවා අයියෝ දැන් දැන් අහිට බලන්න කියනවා. දැන් මෙන්න ළමයනාව පන් කියනවා. දැන් ළමයනාව. ඊට පස්සේ දැන් එන උය පන් කියනවා. උන් උයනවා. මේ කන්හාව කියන කියන කියන කියන එක කරනවා. නමුත් කියන කියන එකට එහි එහි කියාගෙන ඉඳද මෙච්චර දේවල් කළා ඉවරයක් නෑ නේද මේක සතර ස්වභාවය කියලා එයාට විරුද්ධව පොඩ්ඩක් නැගීවිමයි. හ්ම් වචනයක් කතා කරනවා. කොච්චරනම් ඉවල කාලයක්ද මේ සතර මහා දුකක් මේක මේක ඇති නේද කියලා ඉතින් මේ සංඝව දාසය කියලා කියන કૃષ્ණාවේ පුත්‍රය තමයි ඒ ඒ එයා කියන කියන වැඩේ කළා දෙන්නේ කරන්නේ ඉතින් මෙන්න මේ ගති ටිකට කියනවා ක්ලේශ මාර්ග කියලා. ඇයි මේ ගති ටික තියෙන කාටම මරණය හෝ මහා සමාන දුක මොනවද කියලා නිසා. ක්ලේශ මාර්ග. ඊට පස්සේ අභිසංස්කාර බාර කියලා කියනවා දැන් පින්කෝ වෙන පුඤ්ඤාදි සංස්කාර අපුඤ්ඤාදි සංස්කාර අවිද්‍යාදි සංස්කාර කියලා කර්ම කියලා අපි කියන ටිකට කියනවා මාර්ගය කියලා. මොකද මෙයා ඉන්නතාවක්ම නැවත ප්‍රතිසංගයක් ලැබෙනවමයි නැවත මරණයට පත් වෙනවමයි ඒ නිසා ඒකට කියනවා මාර්ගය කියලා. සාපත තව කියනවා ඛණ්ඩ මාර්ගය කියලා මරණය නැමැති ධර්මතාවයට පමුණවන්න උදව් වෙන ස්කන්ධ ටිකකුත් තියෙනවා. ඒක තමයි පංච උපාදාන ස්කන්ධය කියලා. මේ පරි මහාන රූපේ මායයක් වගේ වේදනාව මායය, සංඥාව මායය, සංකාරය මායය, විඥානය මායය, රාගිච්ඡේ තෙහසන්, රාගය ඇහැ කියන්නේ මායය, රූපය කියන්නේ මායය. මේ ඇහැ නිසාම රූපය නිසාම චක්කු විඥානය නිසාම මරණය කියන ධර්මතාවය ලැබෙනවා. එතකොට මේ මේ ස්කන්ධ ටික නිසා මරණය නොමුදෙනවා මරණයටපත් වෙන නිසා මාරය කියලා කියනවා. කන්ද මාර, ක්ලේශ මාර, අනිසංසාර. තව මච්චිමාර කියලා කියනවා ලෝකේ මරණයයි කියලා ධර්මතාවයක් තියෙනවා. ඒ ධර්මතාවයෙන් යුක්තයි තමන් නිසාත් මාරය. මරණා කියන සිද්ධියක් තියෙනවා ලෝකේ. ඒ මරණයෙන් තමන් නැරෙන්නේ කොහේ ඉන්න බවත් මාරදාන. ඊට පස්සේ තව ඉන්නවා දේවපුත්ත මාර කියලා ඔය නිර්මාණ පරිණිත වස්වවත් දිව්‍ය ලෝකේ. ওই දිව්‍ය ලෝකේ අධිපති රජු තමයි පරිණිත වස්වවත් දෙවියා. ඉතින් න්යාද මේ මාන වැඩේ කරනවා. ඒකට හේතුව මේ මෙයා අධික මාන්න කෙනෙක්. මෙයා ඉබේ වක්‍රාකාරව තමයි වැඩේ කරන්නේ. කියන්නේ කාම ලෝකේ තියෙන ඉහළම මට්ටම තමයි පරිණිත වසවත්ති ඒක ලෝකවහම කාම තලයේ ඉන්න ඉහළම කෙනා. අධිපති ආධිපත්‍ය මාර්යාව සමාන කෙනෙක් තව නැහැ. රක්මේකුටවත් නැහැ ඉතර ආධිපත්‍යයක් වෙනවා. එතකොට මේ මාර්යාගේ විශේෂ ඉක්මවා යන්න ඒ තේහා භ්‍රම ලෝක වලට ගිහිල්ලා නැත්තම් මහත් වෙනවා කියලා එකක් මෙයා දන්නේ මෙයාගේ පක්ෂපත වල උසස් වෙනවද මෙයා දන්නේ එතකොට ඊට වඩා එයාගේ මට්ටමට උසස් වෙනකොට ඒක බාධා කරනවා ඒ එයාගේ මට්ටමට වඩා පහත් තියාගන්න ඕනේ කම තියෙනවා එයාට වඩා පහත් තියාගන්නකොට ඉබේම අපි ධර්ම ධර්මයට බැඳිලා එයාගේ ධර්මයට දාන්න කියන දෙන්නේ නෙමෙයි කියන්නේ එයා උත්සාහවත් වෙන්නේ එයා දැන් අපි ඔය තියෙන ලෝකෙත් නම් ස්ථානයක ඉන්නවා නම් තමන්ගේ නිලයට වල තව කෙනෙක් එනවට කැමති නැහැ. මොන විදිහකට හරි එයාව ඒ මතකෙට එන්න දෙන්නේ දාන්නවා කියන තැනවල කෙලෙස් තියෙනවා අනේ ඒ වගේ කෙලෙස් තමයි මාර්ගයේ තියෙන්නේ. එයා කියන්නේ සත්‍යයන්ව ජරාවට මරණයට දාන්න ඕනේ කියන දකින්න කරනවා නෙමෙයි. එයා කරන්නේ එයාට වඩා උසස් වෙනවට කැමති නැති මත්තම ඒකටයි බාධා කරන්නේ. එතකොට ඒකට බාධා කරලා එයාට පහත් මට්ටමට දානකොට එයා ජරා මට්ටමට කියන්නේ කෙනා. පහතෙන්ද මම කොහොමද ජරා මට්ටම වෙන්නේ? එතකොට අන්තිමට ජරා මට්ටමට උදව් කරන ධර්මයක් වෙලා නෑ. ඒ නිසා එයාට කියන දේව කුසමාර කියලා. එහෙම නැතුව දෙලින්ම එයාව ජරා මරණයට අපි පොන්නේ ඉන්නව හින්දා නෙමෙයි. එයා කරන්නේ වෙන එකක්. අන්තිමට සිද්ධ වෙලා තියෙන අර්ථය මොකද්ද? අපේ මරණයට කොහොමද දෞර්ය භෝගී තැනකින් තමයි ගලලා තියෙන්නේ. ඒ හින්දා දේව පුත්‍ර මහත්තයා බුදුරජාණන් වහන්සේට නිර්වාහ කළේ අජරාමර දෙය කියන එකෙන් කරන්නේ මෙයාට වල උසස් වෙන්න වෙන හින්දායි. බාධා කළා කොහොමද නවත්ත ගන්නෑ. ඉතින් ඒ වගේ කොහොමයි පස් දෙනාට කියන පස් මරම් කියලා කන්දමාර, ප්‍රේතමාර, ස්කන්ධමාර, කන්දමාර, ප්‍රේතමාර, අභිසංස්කාරමාර, භක්තිමාර, දේව පුත්‍රමාර. පංචමාරෝචිතෝනාතෝ කියලා කියන නායකයන් වහන්සේ බුදුරජාණන් වහන්සේ මේ මාර්ගය පස් දෙනාම දිනුවා. හද්ද මාර්ගය කියලා කියන පංචපාදන සංදේශෙත් නෙදුනා. කෙලෙස් වලත් නෙදුනා. කර්ම වලත් නෙදුනා. ලෝකයේ මරණයට පත් වෙනවා කියලා තැනක් තියෙන ඒකෙන්ද නෙදුනා. නැරෙන ජීවිතයක් හෝ නැරෙන්නේ නැති තත්ත්වයකටපත් වුණා. අජරාමර වුණා. ඊට පස්සේ බාධා කරන්ද එන දේව පුත්‍ර මාර්ගයෙන් දිනවා. ඒ නිසා පස්මතුන් දිනවා කියලා කියනවා. ඉතින් මේ පස් දෙනා මරණයට උදව් කරන නිසා මරණයට පමුණුන නිසා මේ ධර්මත ඇති කල්ලි මරණය කියන ධර්මතාවයේ දිට්ඨිය වෙන මේ විද්‍යමාන වෙන නිසා මරණය කියලා කියනවා. හරි නේද? හරි මේ මේ දැන් අපි දැන් ආයෙත් මම පිළිපවත්න කරන්නේ විතරයි ඉන්නේ. අපි දැන් දවස් තුනක්ම භාවනා කළා. එතකොට මට තේරෙන විදිහට මම භාවනා කමටහනක් කියලා දුන්නා. ඉතින් ඔයගොල්ලෝ ටික උත්සාහවත් වෙන්න ඕනේ. මේක හැබැයි හොඳ ටිකක් අද තමයි කියන්නේ. හොඳ ටිකක් කියන්නේ මේ ඇත්තටම මේ තුමුතුන් කවුරු හරි ඕගොල්ලෝ හරි කවුරු හරි කියලා දැන භාවනා කරනවා නම් දැනගන්න භාවනා කරනවා කියන එක අර්ථයේ භාවනා කරනවා කියන කෘත්‍ය උපදින්න ඕනේ අර්ථය දැනගන්න. ඒක තමයි අපි කියන්නේ පටිච්චසමුප්පාදයේ ගවේෂණය කළා පටිච්චසමුපාදයෙන් මෙන්න මෙහෙම කළාමයි ජරා මරණ සංකේත සසර ඇති වෙන්නේ කියලා දැකලා මෙන්න මේ විදිහට ඇති වුණාමයි සසර දුක නැති කරන්න පුළුවන් කියලා දැකලා විද්‍යාව අවිද්‍යාව දෙක වර්තමානයේ දැකලා අවිද්‍යාව දුරු කළ විද්‍යාව පහළ කරගන්න ඕනේ නැත්තම් විද්‍යා අවිද්‍යාව නැති කළා කර්ම නැති කරලා සංහවපදාන නැති කළොත් තමයි දුක නැති වෙන්නේ කියලා දැකලා ඒ සඳහා විද්‍යාව මෙන්න මේ ඇත්ත දැක්කහමයි ඇත්ත දැක්කහමයි මේ අවිද්‍යාව නැතිව මේ කපිටික වෙන්නේ කියලා තේරුම් අරගෙන ඒ ඇත්ත දකින්න තැනට මනස ගන්නයි මේ සීල සමාධි ප්‍රඥා පුරන් දෝමි කියන තැනකින් ප්‍රතිපදාව හැදෙන්නේ එතකොට එයා දන්නවා සීල් පුරන්නේයි සමාධි වඩන්න සමාධිය වඩන්නේයි ඇත්ත ඇහිට දාතේ ඇත්ත ඇහිට කියලා කියනවා කියන්නේ මොකද්ද ලෝකේ තියෙන ඇත්ත ඒක පදු ඔය ඇත්ත අනුක්‍රමයේ කියුම් වෙනවා මම කියේ ඉස්සෙල්ලාම අපි සංඥා උපාදාන කියලා කෙලස් ටික ඇති කියලා කියන ටික තියෙනවානේ ඔය ටිකේ ඇත්ත දැක්කහම තමයි කෙලස් ටික නැති ඒ කෙලස් ටික නැති වුණාම ඒ නැති කරපු ධර්මතාවය නැති කරන උදව් වෙච්ච කෙලස් ඇති කරන්න උදව් වෙච්ච ඇත්ත ඇති හැටි පවතින ධර්මයන්ගේ ඉස්සාවම සියුම් ස්වභාවයම වෙන්නේ ඒ නාම රූප ධර්මය කියපතනක පවතින අනාත්මය කියපතනක පවතින යථා භූත ස්වභාවයම පේනවා අර මන්ත්‍රී ස්පර්ශ ආයතන හය වෙන්දලා ඕන විදිහකට විස්පර්ශ ආයතන හය දෙන්න වෙලා තේනවා කියන්න පුළුවන් ඇහැ පිළිසිඳ දකින්නවා රූපේ පිළිසිඳ දකින්නවා කියන දෙකකින් ගන්න පුළුවන් ඒ වගේ මට්ටමකට කියන සම්මාදිට්ඨිය උත්සාහයෙන් කරෝ දකින්න මට්ටමට එනවා ඒ දැකීමට කියනවා සම්මා දිට්ඨි සා විඥා විඥා උපදවා විඥා නිරෝධ සම්මා දිට්ඨිය කියන්නේ විද්‍යාව විද්‍යාව කම්පල්ලි අවිද්‍යාව නිරෝධ එතකොට කියන්න පුළුවන් ශීනා ජාති මාගේ උපදීනේ වරයිද කලයුත්ත කළා මතු ආයෙ උපදින්නේ නැහැ කියලා කෙලෙස් ටික දුරු වෙච්ච නිසා කෙලෙස් ටික දුරු වුණා කියලා දැක්කේ කොහොමද කරන්නේ? විද්‍යාව තමයි සතු නිසා සම්මා විද්‍යාව ළඟට කියනවා. අවිද්‍යාව නැහැ තමන්ගේ මනසේ. ඒ නිසා කෙලෙස් නැහැ කියලා පේන ගම නිසා. නැතුව තරහවක් එන්නේ නැහැ, රාගයක් එන්නේ නැහැ කියන තැන හැම දකුවා නෙමෙයි. මොකද? ওই කෙලෙස් ටික නැති වුණාට විද්‍යාව පේන්නේ නැත්තම් අවිද්‍යාව නිසා එන ප්‍රතිඵල ටික නැති වුණාම විද්‍යාව නැත්තම් විද්‍යාව නැතිකම අවිද්‍යාව කියන තැන සම්බන්ධ වෙලා තියෙනවා. ඒ නිසා දැන් මේ ටික සම්මා දිට්ඨිය දැකලම මෙහෙම වුණාම කෙලස් නැහැ. කෙලස් නැතිකමම නැති වෙලාමයි කියන දේ සාක්ෂිය තමයි සම්මා දිට්ඨිය. එතකොට ඉපදින්නේ කියන තැනකින් සතුට වෙන්න පුළුවන්. ඉතින් ඔය සඳහායි හැම කෙනෙක්ම අතීතයේ යම් කෙනෙක් බුදුදහම සිද්ධාන්තය මහන්නේ අතීතයේ යන්තරින් මේ ශාසනයට පැමිණෙන මෙසුරණ මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න තමයි. අද මේ ශාසනය කෙනෙක් ඇසුරු කරනවා නම් මහන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න තමයි. අනාගතයේ මේ ශාසනයට කෙනෙක් වෙනවා චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න. චතුරාර්ය සත්‍යයට වෙන නමක් නැහැ. පරිසම්පාදයේ තමයි චතුරාර්ය සත්‍ය තව නමක්. පරිසම්පාදයේ චතුරාර්ය සත්‍ය දෙකක් එහෙම නෙමෙයි. ඒ කියන්නේ මේ අවිද්‍යාව නිසා කර්ම කළ තණ්හා උපාදාන වෙලා නැවත උපන්න තේ ජරා මරණ දුක ඇති වෙනවා කියලා කියනවා මේ දුක දුක සමුදය දෙක තියෙනවා. ජාති දුක ජරා දුක ඒව මේ තත් දුක්ඛ ස්කන්ධස සමුදය හොදි කියලා කියන්නේ මේ වගේ දුක ඇති වෙනවා කියලා ඒ කියන්නේ දුක දුකට හේතුව තමයි මේ අවිද්‍යාව සංකාර තණ්හා උපාදාන කියලා කියන්නේ. ඊට පස්සේ ඒව මේ තත් කේවලස දුක්ඛ ස්කන්ධස නිරෝධෝ හොදි කියන නිරෝධය නිවරණාම. ඒකේ මාර්ගය තමයි අවිද්‍යාව නිරෝධ සංකාර නිරෝධ සංහව පදන බව නිරෝධය කියලා පෙන්නපු ටික මොකද ඒ ටික නිරුද්ධ වෙන්නේ විද්‍යාව සම්මාදිකේ නිසා සම්මාදිකේ දෙනකොට මේ ටික නිරුද්ධ වෙනවා කියනකොට මේක තමයි මාර්ගය එතකොට පටිච්චසමුප්පාදේ කියන්නේ චතුරාර්ය සත්‍ය කියන්නේ කොහොමද කියන්නේ චතුරාර්ය සත්‍ය දැකලායි භාවනා කරන්නේ චතුරාර්ය සත්‍ය දැනගෙන සත්‍ය දැන ඊට පස්සේ තමයි කුච්චය යන කරන්නේ ඊට පස්සේ කලාව කියන්නේ සත්‍ය ඥානය තමයි පරිසම්පාදේ දැනගත්තා. මේ පරිසම්පාදේ කියලා. මෙන්න මේකයි දුක. මෙහෙමයි දුක ඇති වුනේ. මෙහෙමයි දුක නැති වෙන්නේ. මේකයි නැති කරන මඟ කියලා ඔන්න දැනගත්තා. එහෙනම් මේ විදිහට කරන්න ඕනේ. සත්‍යඥාන ඊට පස්සේ කුච්චඥාන පතංගත සීලයක පිහිටිය සමාධි කමඨාන පිහිට වඩමින් නුවණින් බල බල මේ කෘත්‍ය කරන මොකද කෘත්‍ය දුක පිළිසෙන දැකලා සමුදය දුරු කළා නිරෝධය සාක්ෂාත් කරන විදිය. යම් දවසක් තියෙනවා මේ සිල් කරනකොට පංචකෝණස්කන්ධේ නාම රූප දෙක පිළිසෙන දැක්කනවා. සත්පුද්ගල ප්‍රඥාව දෘෂ්ටි දුරු කරන සමුදය දුරු කරනවා. සත්පුද්ගල පහළ වෙන දුකේ නිරෝධය සාක්ෂාත් කරනවා. මාර්ගය වල ඉවරයි. සාක්ෂාත් කළා මාර්ගය වල ඉවරයි කියන කටින් දුකේ නිදීම සාක්ෂාත් වෙනවා. ඉතින් මේ ඔක්කොම වචන ගොඩාක් විතර එක තැනට එක අර නිදි කොපරක් වගේ තියෙන දහම් පොරොන්දු ඔක්කොම එකට තියෙන්නේ. එකම දේ ඒකයි එක තැනකින් පරිපූර්ණවගේ අවබෝධ වුණාසුවන් චතුරාර්ය සත්‍යයට අවබෝධ වුණා. එතකොට ත්‍රිලක්ෂණයට අවබෝධ වුණා. මේ ඔක්කොම ටික වෙලා එක තැනක් කරනකොට මොකද එකම තැනකට විවිධ නම් ටිකක් විතරයි. ඉතින් මේ සඳහා අදහස් ඇති කරගන්න ඕනේ ඉස්සෙල්ලා කරන්නේ මේකයි කියලා දැනගෙන අප්‍රමාදීව කටයුතු කරන ජීවිතයේ හිස් වෙන්නේ නැහැ. එතකොට හිත වඩනකොට වුණත් මොනවා හරි අත්දැකීමක් ඇති වුණාම මේ රැවටෙන්නේ නැහැ. නමුත් ඔයගොල්ලෝ කරන්නේ මොකද්ද කියන එක දන්නේ නැතුව භාවනාව කියලා එකක් කරනකොට වල්මත් වුණොත් නොවුනොත් තමයි දුන්නේ. එන අරමුණු වල රැවටුණා. ඒ කියන්නේ ඇත්තටම ඉස්සෙල්ලාම මේ ටික දැනගෙන මේ ටික අපි කරන්න ඕනේ. දැනගෙන කරන්න හදපු ටිකේ කරන්න පටන් ගත්තට දැනගන්න නැතුව ලිපිනේ අතර ගන්න නැතුව පාරක දැහැලා වැඩ තියෙන්නේ. ලිපිනේ නැතුව පාරක ගත්තාම කියන්නේ මොකක්ද? යන්න ඕනේ දැන නැතුව පාරක වහින්න කියලා ඈ හිත හැමෝම තියෙනවා කියලා කියන්නේ. ඇයි ඉතින් පොඩි යන්න හදන්නේ නැහැ. අඳුම ගානේ මම පොඩ්ඩක් රවමන් ගිහිල්ලා කොහොමද කියලා හරි සම ගිහිල්ලා ආපහු එන තැනට තමන් ඉන්න තැනම හරි ආපහු කියලා කියලාගෙන දෙනවා ගිහිල්ලා හරි එනවා නැත්තම් මම අහවල් යාළුවන් ගෙදරට යන්නේ කලේගාවට ගිහින්නේ අහවල් ඇලගාවට යන්නේ කියලා හරි නිමිත්තක් තියෙනවා නම් ඒත් එක්ක යනවා මුකුත්නට යන කෙනාට කියනවා මොකද හිතාගන්නවා කියලා එතකොට ප්‍රශ්නේ තියෙන්නේ විපිනේ නැතුව පාරට දැස්සේ කොහොමද කියන එක. කියන්නේ මේක කරන්න මොකද කියන එක නැතුව භාවනා කරන්න පටන් ගත්තම තමයි කෙනෙක් භාවනාව කියන එක ඔයගොල්ලෝ ලැබුණේ කොහොමද? ලේඩක් නැතුව බෙහෙත් දෙන්න අපට හම්බුනේ කොහොමද කියන එකයි ප්‍රශ්නේ. එතකොට මේ නිසා හොඳට ටිකක් නෝන කටයුතු කරන්න කියන එකත් මතක් කරනවා. අපේ මම පුළුවන් වෙන දේශනාවක් කරන්න ඉතින් මම බලන්නම් සත්‍යසුද්ධිය වගේ දේශනාවක් කරන්න පුළුවන් මට. නමුත් දේශනා දෙකක් තියෙනවා. ඒක ලොකු අවබෝධයක් ඔයගොල්ලන්ට ගන්න පුළුවන්. නමුත් මෙතන තියෙන ප්‍රශ්න තියෙන්නේ දැන් අර මම භවනා නොකරන දෙයක්කුත් බුදු වේලා දෙන හින්දා ඒගොල්ලන්ට අයිති එක දෙන්නු මේ වගේ මාතෘකාවක් කියලා ගැඹුරට බලමු සුදුසු විදිහට අපි කතා කරලා එහෙනම් ඉතින් හැම දිනකටම කෙරුවන් කරනයි මගේ ඉතින් දීර්ඝවද ප්‍රකාශන අදින් ඉවරයි ඈ සාමාන්‍ය වෙන දෙයක් කියලා තියෙනවා මම කියන හින්දා නැත්නම් මේ ක්‍රම උගුළු ගන්න එපා මම ඊයේ කිව්වේ මම ඊයක පොතක් පොතක් තියෙනවා මගේ නම් පොතක් පොතක් තියෙනවා ඒකවත් නොබලුවට කමක් නැහැ පිටිපිටේ බලන්නේ කියන එක අදත් කියන්නේ මේ ස්වාමීන් වහන්සේ හරියටි වැරදි එකක් කියන්නේ කියලා ඉස්සරහින් නෙමෙයි කියාගන්න එපා. හරි දේ බලලා හරිනම් ගන්න වැරදි නම් අතහරින්න පුළුවන්කම ඉතේ හැම වෙලාවෙම තියාගෙන තහම කරදියදී තව කෙනෙක් හෝ උපදෙස් කරගන්න එපා. තමන්ගේ දේරීම තමන් සතුයි කවුරුවත් අපේ ජීවිතයෙන් දෙන්නේ ඒක බුද්ධිමත් වෙන්න ඕනේ නොවලින් කටයුතු කළා අප්‍රමාදීව කටයුතු කළා මේ දුර්ලභ බුද්ධෝත්පාද කාලේ මනුස්ස ජීවිතය ලැබුණු වෙලාවේදී මේ ශාසනයෙන් වැඩ ගන්න කියන එක කලනකම මතක කරනවා. ඉතින් සමදනාටම ඒ සදා ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ආශිර්වාද මේ දැන් හත්ත විසුද්ධියට සීල විසුද්ධිය කියන මම හිතන්නේ සාමාන්‍ය සිල්වත් වීමෙන් දැන් ජාති මතකන්නේ ඒ සිල්වත් වීමයි කියන්නේ දක්වා සත්‍ය දැනීම ඒකත් අර මත් සංස්කාරය කියන්නේ සියල්ලම අයිති නේද? ඔය ඒ වගේ මම එක පිටකට ඒ වගේ මත්තමේ සීලයකටයි අරියකාන්ත සීලය කියන්නේ. නැහැ මත්තමේ සීලකුත් නැතුවන්නේ මේ කියනවා පුද්ගල භාවයෙන් ගන්න සීලකුත් කියනවා. එතකොට මේ අපරාමත්ත සීලය කියලා කියන්නේ නම් අරියකාන්ත සීලය කියලා කියන්නේ නරකට තියෙනවා. ඒකයි බුද්ධය අවිච්ඡ ප්‍රසාදේ ධම්මය අවිච්ඡ ප්‍රසාදේ සංඝය අවිච්ඡ ප්‍රසාදේ අරිය සම්පීඩ කියලා කියනකොට ආර්ය මහන්සිය සතුට වෙන කෙනකොට දික්චීචාන ප්‍රබන්ධ සීලවා වෙනවා දෘෂ්ටියකට නොතමින සිල්වත දර්ශනකින් යුක්ත වෙනවා කියලා ටික එනවා අන්න ඒ ටික ඇතුළු සිල්වත් වුණාම මේ සීලේ එහෙම සිල්වත් වුණාම දර්ශනකින් යුක්ත වෙනවා ඒක මෙහා සීලේ සීලයක් නෙමෙයි කියලා කියනවත් නෙමෙයි සීලය හොඳ නෑ කියනවත් නෙමෙයි එකක් සීලයක් තමයි එකක් හොඳයි තමයි හොඳයි නමුත් මේ සීලය වගේ නෙමෙයි එතන තියෙනවා මේ සුස්නා දෘෂ්ටි පරාවර්තනයක් තියෙනවා සුස්නා දෘෂ්ටි දෙකෙන් යුක්ත ධානයේ සීලේ මෙන්න මේ දර්ශනයක යුක්ත වෙන සීලය තමයි පටිච්ච සම්පදාය දැක්කහම ඇති වෙලා භාවනා කරද්දී ඇති වෙන ඕනාවක් තියෙනවානේ. අන්න ඒ ප්‍රතිපදාව තමයි ප්‍රතිපදාව. ඒ ඒ සඳහා තියෙන සිද්ධියක් කියන ඒ සිද්ධිය තමයි සිද්ධිය. මොකද දිට්ඨි සම්පන්න පුද්ගලයාගේ ප්‍රධාන ලක්ෂණය ඇති. බුදුරජාණන් වහන්සේ කෙරෙහි ධර්මයේ කෙරෙහි සංඝ රත්නයේ කෙරෙහි ඒ අවිච්ඡ ප්‍රසාදයෙන් වෙන නොවන තැහැදීමෙන් යුක්තගේ කරඬ වෙන තැහැදීමෙන් යුක්තයි ඒ පුද්ගල භාවයෙන් හින්දා නෙමෙයි ධර්මයෙන් දැකලා ඊට පස්සේ ඒ ආර්ය මහා සත්‍ය වෙන සීලයෙන් යුක්තයි. ඊට පස්සේ පාටිච්ච සම්පද ධම්මෝ දිට්ඨෝ හෝති සුද්ධිච්චෝ. පාටිච්ච සම්පද ධර්මය දැක්කම දැක්කා. පාටිච්ච සම්පදාය දැකලා තියෙනවා. පාටිච්ච සම්පදාය ඥානය තියෙනවා. ඔන්න ඔය ටික තමයි ටික සම්පන්න පුද්ගලයා සත්තු ටික. අනෙක් තෙලස් ධර්ම ස්කන්ධ සමහර විට ක්‍රියාකරන උපදිනවනේ උපදිනවා. දිත්‍ති සහගත කෙලෙස් ආනන්තරී අකුසල කර්ම ඕවා කරන්නේ ඒ මොකද ඔය ඥානෙ තියෙන නිසා ඔය කටිසම් පොඩේ තියෙන නෝන නිසා මෙයා බුදුරජාණන් වහන්සේ කෙරේ අවිච්ඡ ප්‍රසාදිය ඇති උනේ ධර්මයේ කෙරේ අවිච්ඡ ප්‍රසාදිය ඇති උනේ සංඝරත්නයේ කෙරේ අවිච්ඡ ප්‍රසාදිය ඇති උනේ උප්පංචේ කංගති අපරංචේ කංගති උප්පත් අපරංචේ කංගති කියන ටික කංගතියට හැදී පරිධාන පාද ධර්මය ගැන තියෙන සැකය අතහැරී ශික්ෂාව ගැන තියෙන සැකය අතහැරී පරිධාන පාද ධර්මතාවය නැති එක ධර්මතාවය නිසා මේ බුද්ධ ආදී අටතන කෙරෙහි තියෙන සැකය කියන මේ අතකොළක තියෙන සැකයම අතහැරී එක පරිසම්බන්ධ උත්තරයි එතකොට පටිච්ච සම්පදායේ දන්නවා නම් ඒක තවහකට පේනවා එළඹ ප්‍රතික්ෂේප වෙන්න පුළුවන් එනේ නෝනා සමහර තමන්ව ප්‍රතිවේක්ෂා කරගන්න පුළුවන් කියලා බුදුදහමේ දේශනා කරනවා. එයාට චුට්ටක්වත් නැහැ මම හිතියද හිතියන කොහෙ ඉඳලාද එහෙම තව සත්තු ඉන්නවද මේ සත්‍ය කොහෙද ඉන්නේ කොහෙන් ගමින්ද මේ සත්‍ය කොහමද එහෙම දෘෂ්ටි නෑ යාට. එහෙනම් තමන්ටම තමන්ව මේ ප්‍රතිවේක්ෂා කරගන්න ওই හිතේ වැඩෙන හින්දා කිසිම දෙයක් හිතෙන්නේ නැති හින්දා සිතුවිලි එන්නේ නැති හින්දා එහෙම නෙමෙයි මේ සිතේ සමාධියේ සිතේ ගති බලපාන. මෙන්න මේ ධම්ම න්‍යාය බලලා තමන්ට හොඳට තේරෙනවා නම් තේරෙනවා නම් තමන්ට දික්ති සම්පන්න යපා සතර පහට යන්නේ නැහැ කියන දැනකින් තීරණය කරගත්තට කමක් නැහැ. මේ මේ න්‍යාය මේ පරියය මම නෙමෙයි කියන්නේ. නැත්නම් ආමුද්‍රෝණ මාර්ගඵල දෙනවයි කියන්නේ. බුදුරජාණන් වහන්සේ ඔය ක්‍රමයේ කියලා තියෙනවා. මහණෙනි තමන් දික්ති සම්පන්නයි කියලා තමන්ටම බලා ගන්න පුළුවන්. මෙන්න මේ ක්‍රමය. කියලා මේ පටිච්චසමුප්පාදයේ සමන්ත තේනවා. සමන්ත තේරෙනවා. ඒ තේ තේරෙන කම නිසාම එයාට ප්‍රශ්නක් නැත්නම් සත්‍යය නැතිලා උපදීද? උපදින්නේ නැද්ද? උපදින්න පුළුවන්ද? නැති වෙන්න පුළුවන්ද? උපදින්නේ නැත්නම් නැත්නම් මේ ප්‍රශ්න එයාට ප්‍රශ්න නෙමෙයි. ඇයි? පටිච්චසමුප්පාද සිද්ධියක් කරනකොට සත්‍ය පුදුරක් හන්නේ කතා කරන එකම වැඩේ කියන නෝනේ. මම හිතියද හිතියන කොහෙද මේවා කතා සිහි කරන එක මොකක්ද කියන අදහසක් එනවා. පරිසම්පාද ධර්මයේ ගැනම නුවණ හැදලා පවතිනවා. අන්නේ නුවණට කිව්ව සක්කාය දිට්ඨි විචිකිච්ඡ සීලබ්බත පරමාස කියන ටික නෑ කියලා. දැන් මේ නුවණින්ද සක්කාය දිට්ඨිය නෑ. රූපේ ආත්මයක්ද, වේදනාව ආත්මයක්ද, සංඥාව ආත්මයක්ද, සංකාර ආත්මයක්ද, විඥාන ආත්මයක්ද මේ ආත්ම කොහෙන්ද ආවේ මේ ආත්ම කොහොමද කියන්නේ. එතකොට රූපය අසුර කරන ආත්මයක් තියෙනවා ආත්මය අසුර කරන රූපයක් මේ විෂයාකාර සත්‍යය විකේම නැහැ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ කලේ ධර්මයේ කලේ සංගරත්නයේ කලේ ඒක කෙලවර පසු පෙරත් පසු නිසා වර්තමානයේ මේ අන්තයන් ගැන සැකන පරිසම්පාද ධර්මයේ ගැන සැකන ප්‍රතිපදාව ගැන ශික්ෂාව ගැන සැකන කියන ටිකක් වෙලා එහෙනම් එළුවෙක් වගේ ඌරෙක් වගේ හරකෙක් වගේ බල්ලෙක් වගේ හැසිරෙලා දුකෙන් මිදෙන්න පුළුවන් කියන සිල් රුත පරමාර්ථ කියන්නේ නැහැ කියන ටිකම වෙලා තියෙනවා මෙයා ගාව අර ඥාන දර්ශනයට සමහර විටක වෙනදා උපදින විදිහට සිතුවිලි බොහෝ විටක සිතුවිලි වල නිරුද්ධනවා කියන එක වෙනවා. වෙන්නත් පුළුවන්. ඔය මෙයාට මේ ධර්මය හොඳට මෙනෙහි කරන වෙලාවට කිසිදු වෙන නිර්වඥයක් නැහැ වෙන විචාරක නැහැ. හොත්තට පරිබම්බව ධර්මයේ විතර මොනවයි කියන්නේ. ඈ ඒ වෙලාවේදී ඔන්න ධ්‍යාන අංග ටික පව විදිහට තියෙනවා. ආයෙත් ඒක අත්හැරියම සාමාන්‍ය මට්ටමට එන්න පුළුවන්. හැබැයි සිහි කරනකොට සුත්තක්වත් නැහැ. මේ එතකොට ඔන්න ඔය වගේ ධර්ම ධාතුවක් ඒකයි මම හැමදාම කියන්නේ හිතේ වැඩිම බලාගෙන හිතේ වෙනස්කම් බලාගෙන මාර්ගඵල බලාපොරොත්තු වෙන්න එපා එහෙම සම්බන්ධයක් නැහැ. නුවණ මතයි මාර්ගඵල කියන එක තියෙන්නේ. පච්චත්ත වේදිකබ්බෝ විඤ්ඤාණය. නුවණට විසින් සමන්දේ හිතාගත්තේ ඉති. ප්‍රඥාවෙන් දත්තේ ඉති. ප්‍රඥාව කියන එක චිත්තේ නෙමෙයි. චිත්තේ කියන එක ප්‍රඥාව නෙමෙයි. එතකොට චිත්තේ කියලා කියනවා දැන් අපි භාවනා කරනකොට ඇති වෙන ගති කියන්නේ ආනාපානසතිය වැඩුව දැන් මේ ආනා මේ වුණා දැන් කාර්ක වගේ කරනවා දැන් හිතවව තේරෙනවා දැන් කිසිම අරමුණක් දැනෙන්නේ බොහොම බොහොම පහසු සහල්ලි කියේ ඔය දැනෙන ගති ඔය හිත වැඩනකොට ඇති වෙන ගතිය එහෙම ගති නැතුව ඇස් දෙක අරගෙන මෙහෙම පුද්ගලයා දිහා බලාගෙන ඉන්නකොට සත්‍ය කිමන පුද්ගලෙක් ඉනවද කියන තැනදී ප්‍රශ්න ගැටලු නැහැ මේ සත්‍ය පුද්ගලයා ඉන්නවා කියන එක යාට නැති වෙලා නොවන නිසා මේ නාම රූප දෙකක් තියෙන මේ කනබුල ආහාරයෙන් යුක්ත රූපේ මේ කය සංඥානක සංඥාන තුනේ පෙරනේ වැරදිහින්ද නේද අද මේ වැරද්ද තිබුණු මේ වගේම රූපේ කාය සංඥානක කරලා පුද්ගල භාවය හදනවා නේද කියලා සංකල්ප ඇස්මත් උඩ බලපුවම මොනවා ඒකට කියන දිස්සම් වඩනයි දැන් මම පිටපත් හිතලා හරි එහෙනම් අපි කියවන් කියලා ඔක්කොම ඉන්නේ පොඩ්ඩක් දකින්න පුළුවන් මට්ටම හරිද ඔකම ඔයගොල්ලන්ට බලන්න පුළුවන් පොඩ මේ මොකද කියන්නේ ඕවා කියන්න හරි බයයි මේ සංයුක්ත නිකායේ සෝතාපට්ටි සංයුක්ත කියලා තියෙන මම කියනවා මේක ටිකක් බලන්න. ඊට පස්සේ ditthi සංයුක්ත කියලා තියෙනවා ඒකත් ටිකක් බලන්න. ওই ටික බලලා ඒකේ තමන් හැවටෙන්න එපා සිතුවිලි වලින් එක එකව හදාගෙන දැන් මට මේවා තේරෙනව නේද මේවා පේනව නේද කියලා හිතාගෙන ආවත් දෘෂ්ටියක් ගැට ගහගන්න එපා. තමන් කටික සම්පාදේ බලන්න. කටික සම්පාදේ බලනකොට හොක්කච්ච හිතන්න. මේ ටික හිතනකොට මේ දර්ශනයට පත් වෙනවා කියන එක තරම් අපහසු නෑ කියලා මට හිතෙන්නේ. මොකද මේ ඥානයක් තියෙන්නේ. මේ ධර්මතා ටික තේරීමම පරිසම්පාදයේ මේ ටික තේරීමම ඕගලන්ට සත්පුද්ගලිකයෙන් දෙන හේතුව. ඊට පස්සේ තියෙන්නේ ආශ්‍රෝලව ගන්න විතරයි. දික්කේ නෑ. දික්ක ආශ්‍රය අතහැරෙනවා. ඉතින් මේ සඳහා උත්සාහවත් වෙන්න කියලා සාවත් වෙන්න ඕනේ. ඒක තමයි.